අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිස්සාරණමණේ බ්‍රහස්පතින්ද පවත්තන ධර්ම දේශනාව සඳහා කාලය එළඹිච්ච අවස්ථාවක් අපට ඉතින් ඒ සඳහා සීලමු දෙනා නැත්නම් ධර්ම දේශනාව සඳහා සීලමු දෙනා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉද බික්ක වේ අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මේ අවිනීතෝ සප්පිය ධම්ම අකෝ විදෝ භූතං භූතතෝ සං භූතං භූතතෝ මඤ්ඤති තී කරුකටීතු ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සතියකට වතාවක් මේ වාගේ නිස්සාරණවනේ බ්‍රහස්පතින්දා මේ වේලාව වෙන් කරගෙන තියෙනවා ධර්ම දේශනාවක් සඳහා අපි මේ ධර්ම දේශනාව චාරිත්‍රාක් වගේ නිකන් දේශනා වලියක් විදිහට තමයි පවත්වන්නේ. ඉතින් අපි මේ දේශනා වලියටම පොදු මාතෘකාවක් සර්වඥ දේශිත සූත්‍රයක් සූත්‍ර පිටකේ උපුටා ගන්නවා. ඉතින් මේ වකවානුවේ අපි ඉදිරියෙන් තියාගෙන තියෙන්නේ සබ්බදම්ම මූලපරියාය සූත්‍රයෙන් තමයි ඒකට සාමාන්‍යයෙන් මූලපරියාය සූත්‍රය කියලා සඳහන් කරනවා. මේක මජ්ක්‍ධිම නිකාය කියන පොතේ ඉස්ලාම් වගේ සඳහන් වෙලා තියෙන සූත්‍රයක්. ඉතින් ඒක එක එකනාට එක එක විදිහේ ආකල්ප දනවනවා. නමුත් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ ධර්ම දේශනාවලට මාතෘකා කරගන්න නැති ස්වභාවයක් තියෙනවා කෙසේ නමුත් අපි භාවනා කරන පීසකට කරන කමඨහන් ධර්ම දේශනාවක් විපස්සනා ධර්ම දේශනාවක් වශයෙන් අපිට ඒකේ බාධාවක් නැහැ. ඒක ඉදිරිපත් කරගෙන සාකච්ඡා කරන්න. ඉතින් එතකොට මේ සාකච්ඡාවේ එහෙම නැත්නම් මේ අපි කරන දේශනාවේ අඩංගු කරුණු සමහර විටක ප්‍රසිද්ධ ධර්ම දේශනා අහන අයට එක්ක තේරුම් ගන්න අමාරු වෙයි නැත්නම් තේරුම් ගන්න අපහසුතාවයකටපත් වෙයි. ඉතින් ඒ ගැන අපි කනගාටු ප්‍රකාශ කරනවා. ආ වැඩි අදහස් ඇති කරගෙන පටලවා ගන්න එපා. උත්සාහ කරලා බලන්න මේ කියන එක හරියටම හරි කියන්නේ නෙමෙයි මම මේ හදන්නේ. භාවනා කරන පැත්තෙන් මේක බලන්න ගියාම ඒකට අපිට විශේෂ ප්‍රායෝගික අර්ථ වගේක් තියෙනවා. අන්නේ අර්ථ ටික මතු කර ගන්න ඕනේ නිසා ගන්නවා මිසක් ප්‍රසිද්ධී කරන බුද්ධඝමට හෝ ධර්ම දේශනාවලට හෝ ඇදහිලිවට පහර ගන්න කරන වැඩක් නෙමෙයි. ඒක නිසා ඒක පේන්න තියෙන එක අටුවාව පවා බොහොම පැකිලීමකින් තමයි මේ සූත්‍රය විග්‍රහ කරන්නේ. ඒ මොකද මේ සූත්‍ර නිමාවේදී ඒ සූත්‍රය අහගෙන හිටපු ස්වාමීන් වහන්සේලා සතුටටපත් වෙලා නැහැ. සර්වඥාන්සේ වැඩ ඉන්න කාලෙම. හැම සූත්‍රයක්ම රෙන්නේ භාෂිත සර්වඥාන්සේගේ භාෂිතයට අභිනන්දනය කරා කියලා. මේකේ අභිනන්දනය කරලා නැහැ. එදත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් අටුවාචාන් වහන්සේලා ඒකට අර්ථකථන දෙන්න හදනවා. ඉතින් අපිත් අභිනන්දනය නොකරට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි මධ්‍යම හිතකින් එක අහන්න බලමු. එතකොට මෙතන මේ බුදුරජාන් වහන්සේ මේ කතාවට පසුබිම වේදිකාව සකස් කරන්නේ ඉද බික්කවේ ආමන්ත්‍රණය කරන්නේ භික්ෂුවකට. ආමන්ත්‍රණය කරන්නේ සංසාර බය දන්න කෙනෙකුට. ආමන්ත්‍රණය කරන්නේ සංසාර බයෙන් කට ගැලවීමට කටයුතු කරන කෙනෙකුට. ඒ කරලා පෙන්නන චිත්‍රයේ ඉන්නේ පෘථග්ජනෙ. ඉද බික්කවේ බික්කු පුතුජ්ජනෝ අසුතවතෝ පුතුජ්ජනෝ අසුවිරු ඥාන නැති පෘ탁ඥය. මේකට පසු කාලීන අටුවාව පෙන්වන්නේ අන්ධ පෘ탁ඥයයි කියලා. එයා පොතක් අහලත් නැහැ, බණ අහලත් නැහැ, බුදුහාමුදුරු පහලෙච්ච බව දන්නෙත් නැහැ, ධර්මයකුත් නැහැ, සංඝයත් නැහැ, සීලෙත් නැහැ, මොකක්වත් නැහැ. අන්ධ පෘ탁ඥයයි කියලා කියනවා. සර්වචන්සේ පාවිච්චි කරන්නේ අසුතවතෝ පුතුජනෝ. එතකොට මේ අසුතවත් පුතුජනයා ආර්යයන් වහන්සේ කෙනෙක් දැකලා නැහැ, ආර්ය ධර්මයක් හදාරලා දක්ෂ නැහැ. එහි විනේනෙවෙන්ට ශික්ෂාගාරක වෙන්න අවිනීතයි. සත්පුරුෂයන් ලෝකේ ඉන්න බවක් දන්නේ නැහැ. ඉන්න හරියක් ඉන්නේ ලෝකේ අසත්පුරුෂයෝ. ඉතින් ඒ නිසා එයත් අසත්පුරුෂයන් අතර ජය ගන්න උත්සාහ කරනවා. සත්පුරුෂාණන් අදස්සාවි. සත්පුරුෂාණන් අකෝවිදු. සත්පුරුෂාණන් අවිනියුතු. සත්පුරුෂයන් ඉන්න බව දන්නෙත් නැහැ. ඒ සත්පුරුෂ ධර්මයේ දක්ෂකමක් ඇත්තෙත් නැහැ. ඒක හැසිරෙන්න උත්සාහ කරන්නෙත් නැහැ. අන්න එහෙව් පුද්ගලයෙක් මේ සූත්‍රේ පටන් ගන්නෙ පටවින් පටවිතෝ ජානාති ආපෝ ආපතෝ තේජෝ වායෝ භූත කියන පහ අපි සාකච්ඡා කරා. එයා හාත්පසින් පටවි දන්නේ නැහැ නමුත් පටවි කියන එක දාන්නවා. එයා පටවි කියලා මේ පෘථිවියත් එක්ක තමයි හැප්පෙන්නේ. ඊට පස්සේ වායෝ ධාතුව කියලා මේ ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් නයිට්‍රජන් එක හැප්පෙනවා. එහෙම නැත්නම් මේ වාතතලයේ රත් වෙනවයි කියලා හැප්පෙනවා. තේජෝ කියලා දර ගිනිදර දර වලින් හට ගන්න ගින්දර, පිටුර වලින් හට ගන්න ගින්දර, ලයිටර් එකෙන් හට ගන්න ගින්දරත් එක්ක ගින්දරත් එක්ක හැප්පෙනවා. මේ විදිහට පාඨවි ආපෝ තේජෝ වායෝ වතුර කියලා කිව්වම ගංගා නන්නදී ජලයයි මුහුදේ ජලයයි අපේ ලිඳේ වතුරයි කිඩ්නි ට්‍රබල් හදන මේ අනුරාධපුර පුළුවන් අර ලිංග වල වතුරයි ඉතින් වතුරත් එක්ක හැප්පෙන. නමුත් මේ ਸਰවචනාංශය සඳහන් කරන්නේ පටවිද තීර කියන්නේ තද ගතිය. මේ පොළව තමයි නිදර්ශනයකට පෙන්නන්නේ. ආපෝ කියලා කියන්නේ වැగిරෙන ගතිය පිටු කරන ගතිය. නමුත් එයා ඒකට දකින්නේ වතුර. වායෝ දතිය කියලා කියන්නේ පුම්බන හකුලන දරණ ගතිය. නමුත් එයා දකින්නේ ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් නයිට්‍රජන්. එහෙම නැත්නම් තේජෝ ගතිය වශයෙන් මේක එක ගින්දර જાති දක්නවා මේක උණුසුම සිසිලත දකින්න. ඒ මොකද හේතුව එයා අර එයා දන්න ප්‍රදේශයෙන් ඒක හඳුනා ගත්තට ඒකේ සාකල්යෙන් දන්නේ නැතිකම කියලා බුදුහාමුදුර සඳහන් කරනවා. ඉතින් ඊට පස්සේ අපි ගිය සුමානේ ගිය සුමාන නම් බැරි වුණා ඊට ඉස්සෙල්ලා සුමානේ භූතෝ කියන වචනේ පටන් ගත්තා. ඒ භූත කියලා කියන්නේ යමක් ඇති බවට ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් දේවල් භූත වෙනවා. අභූත කියලා කියන්නේ ඒවා ඇත්තද නැත්තද කියලා අල්ලලා කියන්න බෑ. ගුප්තයි, ගූඩයි, ගුප්තයි. ඒ නිසා භූත තමයි මේ හතරට බෙදෙන්නේ හතර මහා භූත වශයෙන් පටවියාපෝ තේජෝ වායෝ. හැබැයි අභූත කොටසකුත් තියෙනවා ලෝකේ. මේ අසුතවත් පුසොජනයට අභූතයක් දන්නේ. යා මේ භෞතික සම්පත්‍ය දිගේ තමයි යන්නේ. ඒ නිසා පටවියාපෝ තේජෝ වලට ඉඩන් අඩු කියාගෙන වතුර බෙදා ගන්න බැරුව, ගින්දර බෙදා ගන්න බැරුව, වාතය බෙදා ගන්න බැරුව රණ්ඩු කරනවා. නමුත් භූත කොටස් එක භූත කොටස් සංසන්දනය කරන්න දන්නේ නිසා භූතම් භූතතෝ පස්සති ප්‍රකාශයටපත් වෙච්චි එහෙනම් තමයි ඉඳුරන්ට ගෝචර වෙච්ච කොටස් අල්ලගෙන ඒකෙන්ම මුළු ලෝකෙම හදාගෙන භෞතිකවාදයක් හදාගෙන ඉන්නවා. නමුත් අපි දේශනාදී මතක් කරගන්න උත්සාහ කරේ මේ පේන කොටස් සමස්තයෙන් 105ක්වත් නැහැ. සමස්තයේ 95කට වැඩිය තියෙන්නේ අල්ලන්න බැරි ඉඳුරන් ගෝචර නොවෙන්නා වූ කොටස් ඒක භූත පැත්තෙන් බලනකොට ශූන්‍යයි, තුච්චයි, රිත්යි, පරතෝ, අනත්තතෝ. ඒ පැත්ත දන්නේ අර පේන කොටස් ටික මට ආණ්ඩු මට්ටු කරන්න පුළුවන්. මට විධායක බලයක් තියෙනවා. මං කින් දෙය අහන්න ඕනේ කියලා මේ කරන නාටකම තමයි ඒ භූත කතාවේ තියෙන්නේ. ඉතින් ඒක අපි භාවනා කරනකොට බැලුවොත් එහෙම හොඳට පේන භූත ධර්මයක්. පාට වියාපෝ තීජ මොන එකක් හරි අරගෙන දිගට භාවනා කරගෙන කරගෙන යනකොට මේ භූතත්වේ නැති වෙනකොට අපි හීන්දාඩි දාන. අපි කලබල වෙනවා. මම කරගෙන ගිය භාවනාවේ අරමුණ නැති වෙලා ගියා. දැන් එන සතියක් නැතුව ඇති, සමාධියක් නැතුව ඇති කියලා. මොකද එයා අහලා නැහැ, සත්පුරුෂයන් අසුරු කරලා නැහැ, සද්ධර්මයේ අහලා නැහැ. ආරිනවංශලා දැකන්නේ මේ සතියට භූත කොටසේ වගේම අභූත කොටසෙත් ඉන්න පුළුවන්. ඒකට අරමුණක් අවශ්‍ය කරන්නේ නැහැ. අරමුණක් අරගෙන ගෙවෙනකම් යන්නේ. එතකොට යනව තැනකට ඒක බය වෙන්න දෙයක් නෙවෙයි ඒක සතිය දියුණුවක්. නමුත් ඒකට ඒ පුද්ගලයා යන්නේ නැහැ. මොකද හේතුව යාට අම්ල තාත්තලා උගන්ලා තියෙන භූත ටික විතරයි. අභූත පැත්තක් ගැන කියන්නෙත් නැහැ, දන්නෙත් නැහැ ඒවා ගුඩ පැත්තට දාලා. ඉතින් ඒ විදිහට පට ව්‍යාපෝ තේජෝ වායෝ භූත කිව්වට පස්සේ දැන් අද ਸਰවචන් සඳහන් කරනවා දේවේ. මේ දෙයියෝ කියලා જાතියක් අර ඒවට අභූත කොටසේ අපි දන්නේ නැති ගුඩ පැත්තක්, গুপ্ত පැත්තක් පෙන්නනවා දෙයියෝ කියලා. ඉතින් ඒක ලංකාවට මේ වගේ 33 කෝටියක් දෙවි දේවතාවෝ ඉන්නවා. එතනින් ගියාම දේවවාදීන්ට එක දෙයියයි ඉන්නේ. ඒගොල්ලෝ බහුදේවවාදීන් මරනවා. මුගක් දෙවිවරු ඉන්නවා කියන කතාව බ්ලෙච්චයි. එක දෙයියයි ඉන්නේ. ඒ දෙයියෝ අදහනවා නම් ස්වර්ගයට යනවා. බහුදේවවාදීන් සදාකාලික අපායට යන්නේ. ඒක නිසා උන් මරලා හරි ඒක දේවාදයට ගන්න ඕනේ කියලා පුදුමාකාර දේවාදී ආගම් ඇති කරන් තියෙනවා. අද ලෝකේ වැඩියෙන්ම සෙනඟ මැරෙන්නේ ඒ දේවාදී ආගමෙන් අනුන්ට අනුකම්පා කරන්න කියලා. මේ අදේවාදී හෝ බහුදේවවාදීෙක් ඒක දේවවාදයට ගන්න ගියාම තියෙන තරණ තමයි සුද්ධ යුද්ධ කියලා කියන්නේ කුරුසි යුද්ධ කියලා කියන්නේ. එච්චර ම්ලේච්ඡ යුද්ධයක් ලෝකේ කොහොක්වත් තිබිලා නැහැ. ඒ මොකද මතවාදයක් නිසා තව කෙනෙක් මරනවා. ඉතින් එහෙව් තත්යකට අපිට රෝමයේත් ඉන්දියාවත් දෙක ගන්න පුළුවන්. ඉන්දියාව බහුදේවවාදී. හැබැයි ඒත් එක්කම කර්මවාදී. වාද දෙකක් තියෙනවා. රෝමය බහුදේවවාදී කර්මවාදී නෑ. ඒ මේ දෙක තමයි ඔය ਸਰවචනanse වැඩ ඉඳ පොඩ්ඩකට ඉස්සලා වගේ ඉඳලා මානව ඉතිහාසයේ තියෙන ප්‍රධානම ශිෂ්ටාචාර දෙක. ඉතින් ඒගොල්ලෝ ගාව දැන්ට ගියත් ඒ රෝමේ පුදුමාකාර එක එක දිවිවරු මේ ඇපලෝ දෙයෝ මේ නාසිසස් මේ අරයමියා කියලා දේවවර ගොඩාක් තියෙනවා. ඉන්දියාවට ගියත් එකම පවුලේ පස් දෙනෙක් ඉන්නවා පස් දෙනා දෙවිවරු පස් දෙනෙක් අදහන. කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ අතරමැදදී ওই මතුවෙච්ච දේවාගම් වලදී මේකේ තියෙන විකාරත්වය දැකලා ඒ නිසා අන්තිමට අර පටවි ධාතුවත් අදහන්න පටන් ගත්තා. කඳු. ආපෝ ධාතුවත් අදහන්න ගිනි දෙයියෝ. වායෝ ධාතුවත් අදහන්න පටන් අරගත්තා. දේවත්වයට ආරූඪ වතුරත් අඩහනවා. ඒ නිසා ගස් කල් අදහන්න පටන් ගත්තා. ඒක ඒකට අරක සීමාවක් නැතුව යනවනේ. එතකොට ඒ ප්‍රතිසංශෝධනවාදී එක්කෙනෙක් ඉදිරිපත් කළා එක දෙයියයි ඉන්නේ. ඔය බහුදේවවාදී ම්ලේච්ඡයි එක දෙයියයි ඉන්නේ. ඒ දෙයියෝ පිළිබඳ පුදුමාකාර ಗುಣ වගයක් ඉදිරිපත් කරලා තිනවා. ඒක Hindu කට්ටිය බ්‍රහ්මන්ට ආරූඪ කරනවා. කතෝලික කට්ටිය ਸਰබලධාරී දිව්‍යඥාන්සයට ආරූඪ කරනවා. අහුරමදාස් අහුර අසුරයට ආරූඪ කරනවා මුස්ලිම් කට්ටිය අල්ලාහ්ට ආරූඪ කරනවා ආරූඪ කරලා බහුදේවවාදයේ තියෙන ම්ලේච්ඡ ගතියත් ඒ කෙලවරක් නැ සංකර ගතියත් ඒක දේවවාදයක තියෙන ඒ සුවිශේෂත්වයක් පෙන්නකොට ඒ කොච්චර ගැඹුරෙන් කල්පනා කරලාද කරලා තියෙන කියලා හිතනවා අද අපි මේ ඔය තේරවාදයේ පිටපසුන් කරන ඉන්නකොට බුදුසෙන්වන්සේ ද්වේතාවේ සහ ද්වේතාවේ එපිට පෙන්නලා දෙනවා. ද්වේතාවේ තමයි සැප දුක, ලාභ පාඩු, යස සායස, කීර්ති ප්‍රශංසා සහ නිග්‍රහ ආදි වශයෙන් අෂ්ටෝක ධර්ම කියන ඕක ඉක්මවුවට පස්සේ ද්වේතාවේ ඉක්මවනවා කියන එක තමයි අපි ඔය ගෝත්‍ර භූ ඥානයක් නැත්නම් මාර්ග ඥානයක් කියලා කියන්නේ. මේගොල්ල මේ ද්වේතාවේ ඉක්මවල தത്വෙට අද්වෛතය කියලා වචනයක් හොයාගෙන තිනවා. අද්වෛතය විස්තර කරන්න ගියාම බෞද්ධයා පවා මේ බුද්ධ학ම් පොත්වල තියෙනවට වැඩිය අද්වෛතයේ විස්තර අහගෙන ඉන්නකොට පුදුමාකාර ගෞරවයකට යනවා. ඒකෙන් තමයි ඔය මේ ඉන්දියාවේ ලස්සන තිබුණු බුද්ධ학ම ශීර්ෂියක්ම අනිත් පැත්තට ගියා. ශංකර විසින් අද්වෛතවාදී ඉදිරිපත් කරුවා පස්සේ ආයේ බුද්ධ학ම් කාර්යෝ සේරම හිතුවා අද්වෛතයේ බුදුහාමුදුර කිපේකටත් වැඩිය වැඩි කියලා. අදත් ලංකාවේ ඉන්න බොහෝ දාර්ශනිකයන්ට මේ බුදුජානසේ දේශනා කරන මධ්‍යම ප්‍රතිපදාව අෂ්ටෝක ධර්මේ කම්පා නොවීම සහ අද්වෛතවාදය විස්තර කරගන්න බෑ. ඒකට හිතනවා මේ අද්වෛතය කියන එක බෞද්ධයට තේරුම් ගන්න බැරි තරම් ගැඹුරින් මේ මධ්‍යම ප්‍රතිපදාව විස්තර වෙනවා කියලා. හරීම සිව්. මොන විදියෙන්වත් ඒක බේර ගන්න බැරි තරම් අද්වෛතය කියලා කියන්නේ දෙකක් නෑ. එකයි ਸਰබලධාරී, ਸਰවව්‍යාපී හැම තැනටම බලපාන දෙවි කෙනෙක් කියනවා. ඉතින් සාද්වෛතවාදී විස්තර කරන කියන්නේ මේ බලය ඒක පෞරුෂත්වයක් පිරිමි ශක්තියක්. ඒක තමයි සියල්ලේ මුල. ඒක එකයි තියෙන. හොඳ වරක දෙයක් කියලා දෙයක් නෑ ඒකට. ඒකට හරි වැරදි කියලා දෙයක් නෑ. ඒකට සැප දුක් කියලා දෙයක් නෑ. ඒකට ලාභ සහ පාඩු කියලා දෙයක් නෑ. යසස සහ ආයස කියලා දෙයක් නෑ එකයි. ਸਰව්‍යාපි හැමතැනම ඉන්නවා. ਸਰව බලධාරී සියලු ද බලය තියෙනවා. සියලු දේ මුල. ඒ නිසා ඒක තමයි අද්වෛතය කියලා කිව්වට පස්සේ උඟ දෙනකොට අනිදස්සන විඥානයයි මේ අද්වෛතයයි දෙක අතර පටලවා පට බේර ගන්න බැරි තරමට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඒ ඒකදේවවාදය හෝ බහුදේවවාදය ඇති කරගත්ත කට්ටිය මේ සතිය වගේ අහිංසක වැඩක් තමන්ගේ ගැලවෙම තියෙන තමන් අතේ කියන බවක් එහෙම නැත්නම් බාහිර කෙනෙක් මේකට බලපාන්න බැරි බවක් පිළිගන්න කැමති නෑ. අර මවාගත්ත දෙයියන්ට තමන්ම යට වෙනවා. දීවත්වයේ තියෙන එක සිට ගතිය. යා බොහොම ਸਰබලධාරී හැම දෙයකම උතුම් උසස් තැනක දෙවි කෙනෙක් ඉන්නවා. හිතා ගන්නවත් බැරි තරම් ඒකල හැම වෙලාවෙම එයාට වඳිනවා. අල්තාරේ ඉස්සරහට ගිහිල්ලා වඳින මිනිහා බලු වෙනවා. බැගෑවෙනවා. ඉතින් මේකයි අහිංසකකමයි. මේකයි නියතමානීත්වයයි. සමහර විටක දිවියකට යටත් වෙලා නොවි නිහතමානීව ඉන්නවා ගතියක හරිම ස්වාධීනයි. හරිම ස්වෛරී. ඒක ඒ දේවවාදී තියෙන යටහත් පහත්කමට වැඩිය හරිම ප්‍රෞඩත්වයක් තියෙනවා. ස්වෛරී ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා සමහරට මේව කතා කරනකොට ඒ දේවවාදී යටහත් පහත් එක්කන මේ පෙන්න ස්වෛරී ගතිය ඔලමල ගතියක් කියලා කියනවා. මේක වඳින කියන මනුස්සයාට ශක්තියක් තියෙනවා. අපි බුදුහාමුදුරන්ට වැඳලා බුදුහාමුදුරන්ට නීච වෙලා තුච්ච වෙලා පහත් වෙන්න නෙමෙයි බුදුහාමුදුර අපිට වදින්න කියන්නේ. බුදුහාමුදුරන්ගේ බෝධියට වදින්න කියන්නේ. ඒ නිසා උඟ දෙනෙක් බුදුහාමුදුරන්ටත් දෙයියන්ට වගේ සලකන්න පටන් ගන්නවා. අමාරුයි ඒ தත්තර දාන්න. ඒක නිසා මේ දෙවියන් පිළිබඳව මනුෂ්‍යයන්ගේ තියෙන මේ ආකල්පය අර භූතත්වයේම හොල්මනක් ඉතින් ආ දිගටම කල්පනා කරනවා නම් අනේ අපිට බුදුහාමුදුරු ඉන්නේ නිවන් දකින්න. නමුත් දුවට බබෙක් හම්බ වෙන්න නම් දෙයියෝනේ ඉන්න ඕනේ. බුදුහාමුරු බබෙක් දෙන්නේ නැහැ නේ. බුදුහාමුරු ඒ පිටරට යන්න වීසා දලා දෙන්නෙත් නැහැ නේ. බුදුරජාණන්සේ ගෙදෙට්ට එන කාර්යතරයින් කරලා දෙන්නෙත් නැහැ නේ. බුදුරජාණන් කෙනෙක් දැකපම් බලපම් කියලා දෙයියෝ එහෙම නෙවෙයිනේ. දෙයියෝ ගේ මුල්ලට ඇවිල්ලා දෙන දෙයියෝ ගෙට දාගෙන දෙනවා. ඉතින් ඒගොල්ලෝ හරිය කැමති දෙයියෝ අදහන්න ඉඳලා හිටලා පිරිත් නූලකුත් ගැට ගහ ගන්න. ගැට ගහගෙන දෙයියොත් අදාන. ඉතින් මෙන්න මේ පටලැවිල්ල හරිම අහිංසකයි. බනින්න වටින්නේ නැහැ. මොකද හේතුව අපි ওই දෙයියන්ගෙන් කරන වැඩේ අපි කරලා දෙන්නේ නැහැ නේ මිනිස්සුන්ට. තකුමුක් වෙලා ඉසිගෙන ගත්ත වෙලාවේ දෙයියෝ පිටිපස්සේ ගිහිල්ලාට සාන්තියක් තියෙනවනේ. ඉතින් එහෙම එකක් නැහැ කිව්වට පස්සේ මේ මිනිස්සුන්ට ඒකවත් නැති වෙනවනේ. ඒ නිසා ඒක තියාගත්තා. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙතන කතා කරන්නේ බික්කු කියලා ආමන්ත්‍රණය කළා කියනවා. මෙහෙම අසුතවත් පුතුත් ජන జాතියක් ඉන්නවා. ඒ මිනිස්සුયો දෙවියෝ දෙවියෝ වශයෙන් අදාහ ගන්න. ඒක ලෙල දෙවියන් මඤ්ඤණා කරනවා. ඊට පස්සේ මගේ දෙවියෝ කියලා බාර ගන්නවා. ඊට පස්සේ මේ දෙවියොත් එක්ක කටයුතු කරන්න කරන්න මේ මනුස්සයා නීච තත්වයකටපත් වෙනවයි කියලා. තුච්ච තත්වයකටපත් වෙනවා කියලා පිළිගන්න කැමති නෑ. يعني නීච වුණත් තුච්ච වුණත් කමන්නේ දුවට බබෙක් හම්බ වෙනවා. නීච වුණත් තුච්ච වුණත් කමන්නේ මට රට යන්න පිට රට යන්න වීසා එක හදලා දෙනවා. නීච වුණත් තුච්ච වුණත් කවන්න මට ඉංග්‍රීසිට ඉගෙන ගන්න පුළුවන්. එනිසා දෙයන්න පුජ පිදීනිය පට්‍ය පූජා කරන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මේකයි මේ භාවනාවේදී Tamanට Tamanගේ සරණයි. වර්තමාන මොහොතේ සියලු දේට වැඩිය බලවත්. ඒ නිසා වර්තමාන මොහොත අදහන්න නම් මේ විකාරත් එක්ක කරන්න බෑ කියන කතාවට එන්න භික්ෂුවකට බුදුරජාණන් වහන්සේ පෘ탁ජනය පෙන්ලා දෙන්න මේපායයි. දීලා කියනවා මේක තමයි ලෝකයට. මේක තමයි උඹෙත් ඇති. උඹ වෙතෙන් දෙන්න ඉස්සලා උඹත් හිටිය ඔතන තමයි. ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම දේවවාදී තිබුණට මේ ස්වෛරී භාවයක්, manussත්වයේ තියෙන උත්තරීතර භාවයක්, manussත්වයේ තියෙන දුර්ලභ භාවය බාර ගන්න කොයි වෙලාවකවත් බැරි කමක් නැහැ. අරක හානියක් කරන්නේ ඒක නිසා බුදුජාණන් වහන්සේ පෙන්නලා දෙනවා අසුතවත් පුත්‍ජනයා. ආර්යයන් වහන්සේ නමක් නොදකපු කෙනා. ආර්ය ධර්මයේ හැසිරීච්ච නැති කෙනා දක්ෂ නැති කෙනා. සත්පුරුෂයෝ දැකපු නැති කෙනා. සත්පුරුෂ ධර්මේ නොදන්න කෙනා සත්පුරුෂ ධර්මේ හැසිරෙච්ච නැති කෙනා ඉති වෙන මොනෝ කරන්නද? දෙයියෝ හරි අදහන. එහෙම තමයි මිනිස්සු ගංගේ ගහගෙන යන එක පිදුරු ගහයි හරි එල්ලන. ඒ එල්ලෙන தත්ත්වෙ පෙන්ලා දෙන එක නිඳා කරන්නවක්වත් මොකටවත් නෙවෙයි මේක තමයි මිනිස්සුෙකුට ශද්ධාවක් නැත්තම් හවුහරණක් නැත්තම් එල්ලෙන මොකේකහරි. එමෙ එල්ලිලා අපිත් තිබිලා තියෙනවා. දැනටත් තියෙනවා. අඩුපාඩුකම් ඇති වැඩි පාඩුකම් ඇති. ඉතින් මේ මේ භූත දේව తত্ত্বය මේක මේ ජීවිතයේදීම ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක්ද මේ දේවත්වයේ හරහා කවදාකවත් යථාභූත ඥාන දර්ශනයක් පහළ කරගන්න බෑ. කවදාකවත් manussත්වයේ පිරිච්ච බවට එන්නේ නෑ. ඒක නිසා අපට දෙවියෝ හිතියර ගමක් නෑ දෙයියන්ගේ තැන. ඊට පස්සේ තමයි මේ භාවනා කරන කෙනෙක් විදියට මේ අසෘතවත් පුතුජනකම පැත්තක දාලා මේ අන්ධ පෘ탁ජන භාවය පැත්තකට දාලා සුතවත්තරිය ශාවකෙක්වත් වෙන්න. මේව දෙයක් බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. උඹලා යන මේ පාරේ එක්ක උඹලා පටවිය අල්ලනවා. එක්ක තේජෝ අල්ලනවා. එක්ක වායෝ අල්ලනවා. එක්ක පටවි පටවිය ආපෝ තේජෝ වායෝ හතර අල්ලනවා. එහෙම නැත්නම් භූත තත්ත්වය අල්ලන මේ හතරම එකතු වෙච්චාම හොල්මන් වගේක් හිතට තියෙනවා. අපි රූප කියලා කියනවා ඒකට. ඒ රූප හොල්මනේ තමයි භෞතික විද්‍යාඥයන් ඉන්නේ. භෞතික වාදියා ඉන්නේ. නමුත් ඊට එහා පැත්තක් තියෙනවා අභූතයක්. නොතේරෙන දේ එක්කෝ ඒකේ දෙයියෝ ඉන්නවා. නැත්නම් ප්‍රජාපති ඉන්නවා. නැත්නම් බ්‍රහ්මයා ඉන්නවා. ඉතින් ওই මධ්‍යම ප්‍රතිපදාට වැටිච්ච නැති මොකා වුණත් ওই දෙකෙන් එක ඉන්න එපාය. කොතන හරි මේ කොක්ක ගහන්න එපාය. ආන්නේ කොක්ක ගහලා තියෙන තැන ඉගෙන ගත්තට ඒක මේ දෙයයන්ට කරන හානියක්වත් දේවවාදීන් කරන නිග්‍රහයක්වත් නෙවෙයි. එහෙම කරනකොට තියෙන අවාසිදායක తত্ত্বය, අකෝවිද తত্ত্বය. මොකද්ද? නීච වෙනවා. නීච වෙනවා. පටවි ධාතු ඉස්රායින් තියාගත්තොත් පොළොවට කඹරන බූමාටු දෙයෝ වෙනවා. ගෙවලයෝ වෙනවා. බහිරවය වෙනවා. ඒ පොළොවේ අල්ලගෙනම මැරෙන්නේ මැරුණාට පස්සෙත් පොළොව දිහා බලාගෙනමයි ගේ ගෙම්බෙක් වෙලා හරි උපදිනවා. ඒ වගේ තමයි දේවත්වයේ අල්ලගෙන දෙයියෝ ගැන කතා කරන්න ගිය මිනිස්සයා හැමදාම නීචයි. දෙයන්නාන්තර කියනවා අනේ දෙයියෝ මුණ බලාපං මගේ ගෑනිට මේ අසනීපයි දරුවට මේ අසනීපයි අනේ දෙයනේ කියලා බයි යදිනෝ ඉතින් මේ දෙක නැතුව යාහැකේ මාර්ගයක් මනුස්සයන් වශයෙන් උත්තරීතර මාර්ගයක් තියෙනවා ඒ කායන මාර්ගයක් තියෙනවා කියන්නේ ඉස්සරලා මේ පාරේ තියෙන කටුකොහල් ටික පෙන්නගෙන යන එක තමයි මේකේ තියෙන්නේ ඒකට බුද්ධඝංකාරයෝ කැමති නැහැ අටුවාචාරින් වහන්සේලා කැමති නැහැ එදා බණහපු හාමුදුරු ටික කැමතිලත් නැහැ මොකද මේ ටික ඔක්කොම අයින් කරලා නිවනට යන්න අපිට වෙලාවක් හම්බෙන්නේ මේවා අයින් කරන ගමන් නිවනට යන ක්‍රමයක් තියෙනවා. මේවා ටික ටික අයින් වෙන්න වෙන්න වෙන්න සතිය අදහන්න අදහන්න සතිය පදනම එන්නේ එන්නේ මේවා පිසාරින්න බෑ. ටික ටික ටික ටික බොල් දෙයක් බව ළමා දෙයක් බව තේරෙන්න පටන් ගන්නවා. ඉතින් අපි මේ රැස්ලා ඉන්න අපි කොච්චරක් දුරට ඒ தত্ত্বය මගාරවාගෙන ලදලද වෙලාවේ ප්‍රත්‍යක්ෂ ඥානයකට අද්දුටුවකට සතියකට යනකොට එනකොට කනකොට බොනකොට එහි පිහිටි මොලේක මොලේ කියන එක නම් වැරදි අවදි භාවයක සතියක ඉන්නවද එහෙම නැත්නම් යටි හිතෙන් කොනක ඔය දේවවාදයේ ගතියක් අපි ළඟ තියෙනවා කිව්වොත් එක්කෙනෙකුට අක්කත් ඔය 100ක් ඔය தත්ත්වේ නැහැ 100ක් දේවවාදයක ඇත්තෙත් නැහැ 100ක් සතිය පිටව ගන්න එක්කුත් නැහැ අපි තියෙන්නේ අතරමැද தත්ත්ව. ඉතින් ඒකෙදි මේ අපේ හිත මේ වගේ දෙවියන් අදහන ගුඪ ධර්ම අධහන වේලාවල් සහ සති අධහන වේලාව. අස්පනා අපිට පේනදී අධහන වේලාව කියලා ගත්තොත් අපේ ඇතුලේ දෙන්නෙක් ඉන්නවා. එකෙක් කරබලයක් අමලියක් වෙච්චාම විජහාට ගිහිල්ලා පිටියට පඳුරක් දාලා. මීට ෂේප් එකේ කියනවා දෙයයන් ආන්සට මං කොච්චර සතිය වැඩුවත් කමන්නේ අනේ මගේ දුවට බබෙක් හම්බ වෙනවා නම් හොඳයි. මට ඉංග්‍රීසිට ඉගෙන ගන්න තියෙනවා හොඳයි. මට රට යන්න හම්බ වෙනවා හොඳයි. ඒ පැතිමුත් තියෙනවා. ඒ අතර මට හම්බ වෙච්ච වෙලා කියනවා කොහොම කරවත් ඒගොල්ලෝ මිත්‍යාදෘෂ්ටික අපි ඇවිල්ලා පොත් බෞද්ධයෝනේ අපි සම්මිය දෘෂ්ටික අපි අදහන්නේ සරුවච්චන් වහන්සේ විතරයි කියලා කියනවා. හැබැයි සරුවච්චන්ස කියන දේ කරන්නේ ඒ හාමුදුරුවෝ කියනවලු ගිහියන්ට බුරුමේ භාෂාවෙන් තියෙන ලංකාවෙත් ඕනයි කියකි. මේ ඕගොල්ලෝ මං කියන දේ කරන්න හරිද? හැබැයි මං කරන දේ නම් කාටවත් කියන්න එපා කියලා. මං කියන දේ කරන්න. මං කරන දේ කාටවත් කියන්න එපා කියලා. මොකද කරන හරියක් පාහර වැඩ කරන්නේ සංඝයා. බුරුමේ කියනවා එහෙම ඕගොල්ලෝ හරියට මං කියන දේ කරන්න ඕන. හැබැයි මං කරන දේ නම් කාටවත් කියන්න එපා. පිටු සාසනය රැකෙන්න අමාරු. ඉතින් එවැනි දෙයක අපිට මේ දෙවියෝ වශයෙන් වගේ සංඝයාත් අයින් කරන්න බැරිද? තමන්ගේ තමන්ගේ මට්ටම් තමට්ටම් කියලා භාවනා කරන්න. ඒකෝට සංසාරේ බය දක්නා වූ සංසාරේ බැලීමෙන් බයෙන් ගැලවීමට කටයුතු කරන ඔක්කොම සංඝයා. ඒ නිසා අපිට ඕන සංඝයාපත් කරලා සංඝයාට බයින්නත් පුළුවන්. සංඝයාපත් කළා සංඝයා උඩ තියලා බඳින්නත් පුළුවන්. ඒ එකෙන්ම හැම එකෙම වෙන්නේ එක්ක සංඝයා පහත් කරොත් මම උසස් වෙන්න හදනවා. සංඝයා උඩ තිබ්බොත් මම පහත් වෙන්න හදනවා. අයි මම සංඝයා කිව්වොත් මොකද වෙන්නේ? ඉතින් ඒකට උඟ දෙනෙක් කැමති නැහැ. ඒගොල්ලෝ හිතනවා මේක රාමාඤ්ඤ නිකාය පැවිදි වෙන්න ඕනේ නැත්නම් තියන් නිකාය පැවිදි වෙන්න නැත්නම් අමරපුර නිකාය පැවිදි වෙන්න ඕනේ සංඝ වෙන්න කියලා. දැන් බුදුරජාණන් කියන්නේ කොයි වෙලාවෙ හැරි සංසාර බය දැකලා සංසාර බයෙන් කටයුතු ගැලවීමට කටයුතු කරන වෙලාවේ සංඝ තමයි. භික්ෂු තමයි. ඉතින් අපි එහෙම දෙයක් කරන්නේ නැතුව දෙයියෝ කියලා නම කාරුඩ කරනවා. එක එක දෙයයන්ට එක එක කාමර තියෙනවා. අසවල් ප්‍රදේශයේ දෙවිවරු කියලා දෙවිගොල්ල වෙන් කරගෙන අපි එක එක කරාට එක එක සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට්ලා වගේ ගිහිලා කියනවා මේකට මේ දෙයියෝ මේකට මේ දෙයියෝ මේකට මේ දෙයියෝ කියලා ඉතින් ඒකට පච්ච වඩම් බඳගත්ත කට්ටිය ඔය මේ මොන්ඩර් පිල් ටිකක් අතේ තියාගෙන ඔක්කොටම ආශිර්වාද කරනවා හැබැයි නිතරම ඇහ ගහගෙන ඉන්නේ අර පින් කැටේ. ගෙදර ගිය ගමන් අල්ලපු ගෙදර කපුවත් එක්ක රණ්ඩු. අරක පාග පාග ඉන්නේ මේ සල්ලි ටික යටපත් කරගෙන. ඉතින් ඔක්කොටම වැඩි දෙවි වෙලා තියෙන සල්ලි. යන මිනිස්සයාටයි හම්බ කරන මිනිස්සයාටයි ඔය ඉන්න දෙයියන්ට වැඩි උඩ ගිහිලා තියෙන සල්ලි. සල්ලි දෙයියන්නේ මල්ලි කියලා කිව්වට දෙයියෝ සල්ලි වල මල්ලි වෙලා ආද ඉතින් මේ දේ කෙරෙද්දී යථාභූත ඥානයක් ඇති වෙන්න බෑනේ. මේ දේ කෙරෙද්දී අවංක වෙන්න බෑනේ. මේ දේ වෙද්දී නිහතමානී වෙන්න බෑනේ. ඒකට ඒකට බුදුරජාණන් වහන්සේට තියෙනවනේ වගකීමක් කාටද අවංක වෙන්න ඕනේ නම් නිහතමානී වෙන්න ඕනේ නම් මේ වෙනකොට මොකද්ද අදහන්න ඕනේ කියලා කියලා දෙන්න වෙනවනේ. හැමදේම එපා එපා එපා එපා එපා කොටික නාස්තික වාදයට යනවා. ආස්තික වාදය පෙන්වන්නයි බුදුහාමුදුරු මේ හදාන්නේ. මේක වුණාට පස්සේ සුතවතෝ ආර්ය ශාවකෝ බුදුහාමුදුරු පෙළ දෙනවා. ඊට පස්සේ අවබෝධය ලැබුවා උත්මේ කොහොමද කරන්න කියලා කියලා දෙනවා. ඒ නිසා අපි මේ තේරුම් ගන්න හදන්නේ මේ අපි විවේචනය කරන තේරුම් ගන්න හදන්නේ අපි ළඟ මොකද්දෝ මේ දෙවියන් මමය මගේය මගේ ආත්මය කරගන්න ගතියක් තියෙනවා. ඒ කරන ගතිය වැඩි එක්කනට අඩු කරන එකන බයි. මේ මනුස්සයා කොච්චර දෙයියොමනේ අදහන්නේ බුදුහාමුදුර අදහන්නේ නැහැ. හැබැයි ඒ කියන එකන ගාවත් අර කියන ඒ කිල්ලෝට හුණු ටිකක් තියෙනවා. කොයි එකනයි කිල්ලෝට වුණ තිනා වගේ මේ දේවවාදේ තියෙනවා. ඒ මොකද හේතුව මේ අපි අසතියෙන් ගත කරන හැම වෙලාවකම අපේ හිතට নানা ප්‍රකාර සංඥා එනවා. ඒ සංඥාවල සමහරක් භෞතික සංඥා. වැසි කිලියන්න ඕන, කැසි කිලියන්න ඕන, බත් ගන්න ඕන, බුදිය ගන්න ඕන. සමහරක් කියුවා දේව සංඥා. ඒ අඩනින්ද ඉන්නකොට හරියට එනවා. ඉතින් එතකොට යාට කොච්චර මේ පොත්පත් වල නැති වුණාට තේරෙනවා මේ හිතේ කොනක හොල්මනක් තියෙනවා. ඒක නිතරම සතියෙන් පිරවිලත් නැහැ. පිරවිච්ච නැති වෙලාවක අනිවාර්යයෙන්ම හොල්මනක තියෙනවා. ඉතින් මේ හොල්මන් જાති අපි හිතනවා තියෙන්නේ මේ මෝඩ අසුතවත් පෘතජ්ජන වෙන ලංකාවේ ගමේ ඉන්න පාතකම්මලාට පාතක මහතුරු විතරයි. නෑ හැම જાතියකම හැම જાතියකම ওই දියුණු නොදියුණු හැම જાතියකම මේ හොල්මන් වලට වෙනම කතන්දර වගේක් තියෙනවා. ඒකේ බාවේ විස්තර හොයලා බැලුවොත් සමහරුන්ට එක්ක භාවනා කරනකොට එහෙම නැත්නම් විවේක තනි වෙලා කරවලක ඉන්නකොට එහෙනම් නින්දර කිට්ටු වෙනකොට নানা ආකාර දේවල් පේන්න පටන් ගන්නවා. ඒ පේන දේවල් 100%ක්ම මනෝ විකාර කියලා භෞතිකවාදීන් විසින් ප්‍රතික්ෂේප කරනවා. එහෙම නැත්නම් ඒක භෞතික ප්‍රශ්නයක් නෑ මේකේ හීන වලින් දක්වන ධාතුක්ෂෝභ එහෙම නැත්නම් Tamange ඇබ්බැහි මෑතකදී වෙච්ච සිද්ධි නැත්නම් දේවතූප සංහාර කියලා බුදුජානසෙත් බාර ගන්නවා. එතකොට මේ ඔළුවට මේ හරියටම තදබල විදියකට අරමුණකට ආපాతගත වෙලා නැති වෙලාවක මේ ඔළුවට එන පණිවිඩවල දේවත්වයක් තියෙනවා. ඒකට අපි නම දානවා දේවත්වය කියලා. ඉතින් ඒක අර මේ දේශනයක් දෙන මහත්මයෙක් කියනවා. දැන්ට අවුරුදු 250කට ඉස්සර වෙලා බටහිර ලෝකේ ඒ මතයක් ලියලා තියෙන එකනේ චාල්ස් බොනේ කියලා එයාගේ සීයා එමන්ත කියන කතාවක් මම කියන්නේ. එයාගේ සීයා විශ්‍රාම ගත්ත විනිශ්චයකාරවරේ. අවුරුදු 90 පෙන්නට පස්සේ එයාගේ ඇස් දෙක පේන්නේ නැතු යනවා. එතකොට එයා කියනවා එයාට ඇහැට යම් යම් දර්ශන පේන්න පටන් අර ගන්නවා කියලා ඒ විස්තර ඔක්කොම ලස්සනට ලියනවා එයා. ලියලා මොනුබුරාට කතා කරලා කියන දොර පොඩි ළමයා. ඒ චාල්ස් බොනේ කියන එකනට මෙන්න මෙහෙමයි පුතේ මට දැන් ඉස්සර විනිශ්චය කරනකොට මේ ඔක්කොම හොඳට බලලා විනිශ්චය කරන දැන් ඇහැ පේන්නේ නැහැ. ඒ නිසා මේ ඇහි ඇතුලේ පිටින් ඇතුලට යන එකක් නෙමෙයි මේ. හිතේ තියෙන එකක් එළියට එනවා. මට මූණු පේනවා. ඒ මූණු වල දත් ඇද වෙලා පේනවා මට. ඇස් මේ මේ විදියට පේනවා. හැබැයි මේක මායාවක්වත් මොනවත් නෙවෙයි. මට හොඳට පේනවා. ඒ කියන්නේ මේ මිනිස්සයා පොඩි කාලේ මේක සටහන් තියාගෙන එයා පැත්තේ පරීක්ෂණ කරලා එයා ලියලා තිබිලා තියෙනවා. මේ මනසේ තියෙන එයාට ඒක බයක් ඇති කරන්නේත් නැහැ. හිත මේ ප්‍රක්ෂේපණ වගේක් ඇති කරනවා. එතකොට යාට පේනවා මේ මූණු පේනවා. එහෙනම් මේ තරප පිළි ඉහළට පහළට මේ බටර් එක නිකලියන්නේ ආශාකරේ ඇඳුම් ඇඳගත්තු මිනිස්සෙක් කියලා පහළ යනවා පේනවලු. එයා කියනවා මට බයක් එන්නේ නැහැ. හැබැයි මේක ප්‍රතික්ෂේප කරන්න බෑ. මම මේ ලියමන සඳහා ලියලා තියෙනවා කියලා. ඉතින් මේ මනුස්සයා ඒක විස්තර කරලා කියනවා. සමහරෙකුට එහෙම ආපුවාම ඒකට බය වෙන කට්ටියක් ඉන්නවා. ඒක මානසික අසහනයක්. ඊට පස්සේ අර බෙහෙත් තව සමහරෙකුට ඒක ආරූඪයක් ආවා වගේ ආසින්සනයක් ආවා වගේ ඒක නම්බුවට අරගන්න. ඒත් බෙහෙත් දෙන්න වෙනවා. මේකට බෙහෙත් දෙන්න ඕනේ නැහැ. මේකට හේතුව යකින දැන් අවුරුදු 2500කට පස්සේ ඒ ෆන්ක්ෂනල් MRI ස්කෑන් මැෂින් එකට දාලා මේක පෙන්ලා දෙන්න පුළුවන් අපේ මනසේ නැත්නම් අපේ මනස කියන එක වැරදි එතන. මොලේ මේ ඇහැට වැටෙන වර්ණ සහ సంతාන සටහන් සලකා බලන මධ්‍යස්ථානයක් තියෙනවා. මධ්‍යස්ථාන ඇතර 16ක් විතර තියෙනවා කියනවා. ඒකේ එක එක තැන්වල එක එක සෛල මේ මූණේ සටහන්, දත්වල සටහන් ඇඳුම් පැළඳුම් ගැන විශේෂණය කරලා තියෙනවා. එයා කවුරු හරි දැකපු ගමන් බලාගන්නේ මෙයාගේ දත් බොල්ල ඇද, ලස්සන දත් තියනවාද? එහෙම නැත්නම් මේ තස්සා දන්ත දන්ත ටිකක් ඤත්වා පුබ්බ නිමිත්තක් මනසිකරී කියලා කතාවක් තියෙන්නේ මේ හාමුදුරු කෙනෙක් මිහින්තලේ ඉඳලා උදේ පාන්දර අනුරාධපුරයට යනකොට ඉස්තිරියාවක් ගෙදරින් පැනලා යන ගමන් පාන්දරම හාමුදුරන්ට හම්බෙනවා. හම්බෙලා ඒ අම්මා අම්මන්ට නිකන් මුකුලුවක් දාලා හිනාවක් දාලා යනවා. තාම එලි වෙලා නැහැ. මේ හාමුදුරෝ දකින්නේ දත්තට ටික විතරයි. තස්සා දන්තට්ටිකන් ඤත්වා පුබ්බ නිමිත්තම් මනසි කරමේ මේ හාමුදුරුවෝ නිතරම අට්ටික සංඥාව වඩලා තියෙනවා දැන් මේ දත්තට දැක්කා උදේ පාන්දරම පියවර ගානක් යනකොට අට්ටික සංඥාවෙන් නිවන් දැක්කා දැකලා යනකොටම ස්වාම පුරුෂයා එලවගෙන එනවා පිටිපස්සෙන් ගෙදර ගෑණි නැගිටලා බලනකොට නෑ යන්නේ මේ පැත්තට තමයි දෝගෙන යනකොට හාමුදුර කෙනෙක් හම්බ වෙනවා හාමුදුරනේ ස්ත්‍රියක් යනවා දැක්කද උතර මේ හාමුදුර කෙනා ස්ත්‍රියාවක්ද පුරුෂයෙක්ද මන් දන්නේ දත්තට ටිකක් නෑ යනවා දැක්කයි කියලා ඒ හාමුදුරන්ගේ විශේෂණ වෙලා තියෙන අට්ටික සංඥාව. ඒ අට්ටික සංඥාව ගන්න මොලේ තියෙන වෙනමම යම් ශෛල ප්‍රදේශයක්. එයා මූණ දැකපු ගමන් ඒ අට්ටික සංඥාව තමයි ගන්න. තව කෙනෙක් මූණේ හැඩය ගන්න. තව කෙනෙක් ඇඳුම ගන්නවා. තව කෙනෙක් ස්ත්‍රී පුරුෂ භාවය බලනවා. ඒක එක එක එක දේවල් විශේෂණ වෙලා තියෙනවා. දැන් මේ මිනිස්සයා එම් විශේෂණ දැන් එතන වැඩ කරන්නේ ඇහැ පේන්නේ නැතුව යනවා. දැන් ඇහැට පිටින් සංඥා එන්නේ නැහැ. එතකොට මොකද කරන්නේ? අර සෛල ඉඳපු ගමන් ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා අට්ටික සංඥාවක් හිතට දෙනවා. ඒකට පෙනුනා වගේ තමයි පේන්නේ. දිගට වැඩ කර කර හිටපු එක්කන එකපාරට දැන් වැඩ නතරලා. පිටින් එන සංඥා නැති වෙලා දැන් මෙයාට නිකන් ඉන්න බැරුවට ඉඳපු ගමන් මේ සෛල ටික හිතුවක් කාර්කමක් කරනවා. කරපු ගමන් මෙයාට පේනවා. පේන මිනිස්සයා 80 නම් නෙවෙයි නම් ඉන්නේ නැත්තම් සීමුර්ජ වෙලා නැති කෙනෙක් නම් පේනවා. පේනවමයි. මට ඇස් පේන්නේ නැහැ. මට මේ පේන එකට බයකුත් නැහැ. මට පේන්නේ දත් බොල්ල වෙලා. තියා බුණුපුරට කතා කරලා කියන මෙන්න මෙහෙම තත්ත්වයක් වෙන අවුරුදු 90 පෙන්නට පස්සේ ඇස්පේන් නැති වුණාට පස්සේ ඒක නිසා එහෙම ආවට පස්සේ යා සමහර විටක අසුතවත් පුතුජණෙක් නම් මේක දේවාරූඩයක් කියලා හිතනවා. නැත්නම් මට මොකක් හරි පණිවිඩයක් තියෙන කරන්නේ පණිවිඩයක් නම් තමයි ඇත්තටම කියනවනම් හැබැයි මේ මොලේ කරන විකාරයක් ඒ නිසා මොලේට මොනවත් පේන්න ඕනේ දකින්න ඕන දෙයක් බලන්න පුළුවන් හිතාගෙන බලන්න ඉතින් එහෙව් මට්ටමක ඉන්න කෙනෙක් දෙවියව අදහනවා නම් එයා කියාවේ අදහන්න නැති කාට පේන්නේ මට පේන. මට දෙවියව පේනකොට සුවඳ දුම් අධිකයි. මට මල් පේන. මට දෙවියන්ගේ දේබාරුන්ට පේන. කියලා මේ මිනිස්සු කියනවා. ඉතින් එහෙම කියන මිනිස්සෙකුයි සතිමත් වෙනකුයි දෙක සංසන්දනය කරන්නයි මම මේ කරන්න හදාන්නේ. යම් වෙලාවක අපි භාවනා කරගෙන ඉන්නකොට එකපාරට අපේ හිත පිටපයින්. මොකා කියලා කාගේ න්‍යාය පත්‍රයට යනවද දන්නේ. ඔය යන්නේ එක්ක ඇත්තටම පේන රූපයකට. එහෙම නැත්නම් ඔය වගේ මානසින් හදාගත්ත මනෝ විකාරයකට. නැත්නම් ඇත්තටම ඇහෙන සද්දයකට. එහෙම නැත්නම් මනසේ ඒ සද්ද පරිශීලනය කරන සෛල එකපාරට සංඥාවක් දෙනවා. ගෙදරවල ළමයි ඔය විහිළුවට අනම්මනම් කරන්නේ. පොඩි උණ්ඩ කරන්න දෙයක් නැතුව ඒ වගේ ඒ සෛලත් පොඩි උන් ආවි. උන් එක සෙල්ලම් කෙරුවේ නැත්නම් උන් සෙල්ලමක් දානවා. ශබ්ද ඇති කරනවා. ඉතින් මෙව්ව එනකොට මේ මිනිස්සයා අනික් කට්ටියත් එක්ක රණ්ඩු කරනවා මට මේ ඇත්තක් පේනවා. මට හොඳට පේනවනේ මේ දෙයියෝ එනකොට සුවඳ එනවා, මල් පේනවා, අනම්මන. උඹ නෑ කියන්නේ කොහොමද කියලා කෑකෝ සංගහන්න හදනවා. ඉතින් මෙන්න මේ தත්ත්වේ තිබුණේ තියෙන එකයි මේකට අපි කියනවා මේ ගුඪ ධර්ම කියලා. ඒ වෙනකොට මේ ආස්වාසිය ආස්වාසයෙන් පේන එකයි ප්‍රසවාසය ප්‍රසවාසයෙන් පේන එකයි වෙනස තමයි අරක ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ මේක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. මොකද්ද ප්‍රත්‍යක්ෂණය කරන්න බැරි මනෝමූලකව පෙන්වන හොල්මන් ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. අපි ඒවා හීන කියන නැත්නම් අඩනින්ද කියන. මේ ආස්වාද ප්‍රසවාස පේනවා වගේම නැත්නම් අත්දකින්න වගේ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඉතින් සතියට අපි ගන්නේ බුදුහාමර අපට දෙන්නේ සතියට ප්‍රත්‍යක්ෂණය කරගන්න පුළුවන් අරමුණක් ගන්න. උදාසීන අරමුණක් කරන පුළුවන් තරම් හිත එයි පවත්තන්න. එතකොට පෙනේවි මේ හිත තියෙන දේ පේනවත් නෙවෙයි, පේන දේ තියෙනවත් නෙවෙයි. තියෙනවා වාගේ පේන දේවල් මනස විශ්ින් කරන දේවල් පේන දේ. වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම නිවන කොච්චර තිබුණත් අසුතවත් පුතුජනට පේන්නේ. අය අහන කොයිද ওই තියෙන තරම් නිවන තියෙන ඕක කහපාටද? කොතනද තියෙන්නේ? පුළුවන් නම් පෙන්නලා දෙන්න. ඉතින් උට ආර්යනාංශලා මොකද්ද කරන්නේ? ඉතින් කාට පෙන්නලා දෙන්නද? වාදෙට යන්නේ නැහැ. ඒක නිසා ඇහැ කියන භෞතික ධර්මය ගැන කතා කරුවොත් තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා. ඒකට තමයි අපි මේ කණ්ණාඩි දාන්නේ. ඒක තමයි අපි හොඳට ඇහැ පිට හැතිලා බලන ඉන්නේ. නමුත් සර්වඥාන්සේ දන්නවා මේකේ භූත තත්ත්විකුත් තියෙනවා, අභූත තත්ත්විකුත් තියෙනවා. ඉන්ද්‍රිය ගෝචර නොවන හොල්මන් වගේක් තියෙනවා. ඒ හොල්මන් තියෙන කරන එක නෑ කියන්නත් බෑ. හැබැයි ඊවතික කියලා නිවන් දකින්නත් බෑ. ඒක හොල්මනක්ය භූතත්වයක් නෙවෙයි මනසින් ඇති කරන එකක්ය කියලා තේරුම් ගන්න ඒ දේශනේ දෙන එක නකින අවුරුදු 250කට පස්සේ තමයි ওই චාල්ස් බොනේ කියන එකනට වෙන සිද්ධිය විද්‍යානුකූලව ඔපකලා තියෙන්නේ. එමන්ත හොඳට වයසයි. විනාඩි දෙකකට ඉස්සලා දේශනාව නැත කරා. එතකොට එක්කෙනෙක් ඇවිල්ලා අහනවා ඔබතුමාට නැද්ද මේක කියලා. මටත් ටිකක් තියෙනවා. මගෙත් දැන් ඇස් පේන්නේ මටත් ඉඳපු ගාන මෙහෙම එක පාරට ෆ්ලෑෂස් යනවා වගේ පේනවා. හැබැයි මම දන්නවා මේ සබ්ජෙක්ට් එක දන්නේ නිසා. දැන් නැත්තම් එයා එක්ක හිතන කවුරු දෝනියමක් කරලා එනිසා දේව දූතෙක් ඇවිල්ලා එහෙම නැත්තම් වෙන මොකක් හරි කියලා අර පේන හැමදේම අදහනවා ආනාපානට වැඩිය. සතියට වැඩිය. ඒ මොකද අපේ හිතේ තියෙනවා මේ ගුඩ දේවල් වලට ඒක බය සම්ප්‍රයුක්ත ගතියක් එහෙම නැත්නම් අදහන ගතියක්. ඉතින් මේකට කාටද උත්තර දෙන්න පුළුවන්? මොකද ඒක ගත්ත එක්කන ඒකමයි අදහන්නේ. ඒක තේරුම් ගන්න නැති එක්කන හතුරෙක් විදියට සලකනවා. සලකලා ඒ පැත්තටම යන කට්ටිය යාළුවා හදාගෙන ඒ වගේ සමිති පිහිටුවගෙන දෙයියෝ ඉන්නවා. නෑ කිව්වොත් මරනවා. ඒ තරමටම දැඩි කරනට. ඒ බුදුරජාණන්සේකේ ඉඳි ඉස්සර වෙලා කියනවා මේ පටවි පටවි වශයෙන් අල්ලගෙන මිනිසු ඉඩන් නඩු කොච්චර කියනවද කියලා උඹලා දන්නවනේ. තේජෝ තේජෝ වශයෙන් අල්ලන මේ උණුසුම් ධාතුව නැතුව මැරලා යන පිරිස දන්නවනේ උඹලා. වතුරට රණ්ඩු කරන මිනිස්සු දන්නවනේ උඹලා. වාතයට රණ්ඩු කරන මිනිස්සු දන්නවනේ උඹලා. ඒ මොකද්ද මේ පටවිය ආපෝ තේජෝ වශයෙන් මේ පේන භූත ධර්ම උඹලා එන්නේ ඉස්සලා ආපු දෙයක් උඹලා ගියාට පස්සේ නතරන දෙයකට උඹලා මේ ඉඩම් ඉඩම් බෙදාගෙන නටන්නේ. වෙරළු ගෙඩිය අටකටකට කඩාගෙන. එයින් එිනුත් කොටක් දෙගුරුන්ටත් තබාගෙන. හත් කුළු පව් වගේ හිටි අපි බෙදාගෙන පළවෙනි වැටට ඇයි අද එන කොටාගෙන මෙතන එක්කෙනෙක් වන්නවද ඉන්නවද එතන නොකරන කෙනෙක්. හැම එකම පටවිය අල්ලගෙන මැරෙන්න හදනවා. තීජෝ අල්ලන මැරෙන්න හදනවා. එහෙම නැත්නම් භූත අල්ලගෙන මැරෙන්න හදනවා. එහෙම නැත්නම් අභූත දෙයියෝ අල්ලගෙන මැරෙන්න හදනවා. ඉතින් බිව නොකර වෙන මොන කරන්නද විනිවන්නද? චුවින්ගම් හපන්නද? සතිය වඩා නැත්නම් අනිවාර්යයෙන්ම ඔය පිස්සුවකනේ ඉන්නේ. ඒ සතිය වන්නෝට කියනවා අච්චර ජොලි නෑ කියලා. දෙයියෝ පේනවා වගේ, ඉඩන් නඩු කියනවා වගේ ජොලියක් නෑ. මේක ඒ නිසා ඒ සතිය වඩන එක නිකම්ම නිකන් ඇල්ලතර බොන්නා වගේ. ඒක පස්සේ 60 වෙන්නට පස්සේ බුදුහාමුදුරුවෝ අදාහගමු දැන් පුළුවන් තරම් ඉඩන් අල්ලගමු. දැන් පුළුවන් ගන්න තේජෝ අල්ලමු, වායෝ අල්ලමු, පඨවි අල්ලමු නැත්තම් දේවවාදයකටපත් වෙමු කියලා. අර දේවත්වයේ අල්ලගෙන අපි නටන නාඩගම් ටික බලනකොට අපිම නාඩගම් නොනැටුවත් අපේ පවුලේ අය නටනකොට අපි නිකම්ම නැට වෙනවා. අපේ බුද්ධ අහංකාරය නටනකොට අපිත් නැට වෙනවා. අපේ ජාතිය නටනකොට අපිත් නැට වෙනවා. ඊට පස්සේ අපි යුද්ධයට බහිනවා. අපේ මතයට ගරු කරන්නේ නැත්නම් වෙන මතයට ගරු කරනවා යුද්ධයට බහිනවා. මේ ජාතිය අදහන් නිසා, පවුල අදහන් නිසා, රට අදහන් නිසා, සමාජය අදහන් නිසා. ඉතින් මේ ටික සියලු ධර්මයන්ගේ මූල ස්වභාවය මූලපරියාය විස්තර කරනකොට ਸਰවචනායි විස්තර කරනවා මේ විදිහට මේ දෙවියෝ අල්ලාගෙන අපි නටන්න නැටිලා ඒ නිසා භාවනා කරන කෙනෙක්ගේ පැත්තෙන් අපි අරගන්නේ. එයාට කියන මේ කොනවා තිබ්බ ප්‍රශ්න නැහැ සතිය පිටවන්න. දෙවියෝ ඇදහුවත් එකයි, කතරගම දෙවියෝ වුණත් එකයි, කාලිමෑණියෝ වුණත් එකයි, ඊශ්වර දෙවියෝ වුණා මොකා වුණා ප්‍රශ්න නැහැ. ඊයට දින දවසේ පැය 24ක් 23ක් වදින එක පැයක් තියපන්කෝ මේ අස්පනා පිට බලන්න. ඒකල බලපන් ඒ පැයෙත් අර දෙයියෝ කී දෙනෙක් හොම්බ දානවද කියලා. කොස කරන්න එනවද කියලා. කසකම දෙවි නැත්තම් අර ගානේ මොන රෙක් හරියනවා. එනත ණයා හරියනවා. ඉතින් ඔය ඊශ්වර දෙවියෝ කතරගම දෙවියෝ කාලිමෑණියෝ ඔය කට්ටිය ඔක්කොමලා එක ගෙදරලු ඉන්නේ. ඒක දේවපවුලේ. ගෑරේජ් එකේ එන ෆයිට්ලු. ආරේ ඇවිල්ලා ණයයි මේ මොනරයි පාක් කරලා යනවා. තව කෙනෙක් හරකෙක් ඇවිල්ලා පාක් කරනවා. තව කෙනෙක් මීයක් පාක් කරනවා. ඉතින් මේගොල්ලෝ අල්ලි වයිලු ගෑරේජ් එකේ. මොන විදිහකට ඉස්සර සාලේ මොනවක්වත් කරගන්න බැරිලු. අරක ඇතුලේ එන ෆයිට්. මොකද වාහනේට අරගෙන තියෙන කට්ටිය අතර එන ෆයිට්. අපිත් වගේ භාවනා කරන්න ගියාට පස්සේ අපි නැගලා ඉන වාහන ටික සෑහෙන ෆයිට් එකක් කරනවා. මොකද අනික් වෙලාවෙ කරන්නේම මේ වාහන අදහන එකනේ. කරන්නේම පට වියාපෝතේජු අදහනවා. ඒකලෙල යම් වෙලාවක අපි දුන්නොත් හිතට නෑ අපි සීලයේ වශයෙන් අල්ලා පැත්තක තියෙනවා. දැන් බලන්න පුළුවන් තරම් අස්පනා අපිට ප්‍රත්‍යක්ෂණය කළ හැකි උදාසීන අරමුණක හිත තියන්න කියලා. වෙලාවකට හිතනවා මේ උදාසීන අරමුණේ කම්මැලි වෙනවට වැඩිය අර නයි මුගටි හටන හොඳක්. ණයයි මීයයි අතර සටන හොඳයි කියලා අපි ඒක හිතින්ම වාගෙන ඒකේ ආස්වාදේ ගැනීම තමයි අපි මේ හිත පිට යනවා කියලා අපි ළඟ තියෙන. හිත පිට යන එකට සායන ප්‍රබාණයක් අස්පනා පිට අරමුණු. එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණ අපි සද්ද. ඇත්තටම කවුරු හරි කැහැලා ඒක ප්‍රශ්න නැහැ. ඒ නැත්නම් වෙන මොකක් හරි එකක් කළේ. එහෙම නැත්නම් මනසෙන් හදාගන්න සද්ද. ඒකට එනවත් සද්ද හදනවත් එක්කම සද්දේට द्वේෂය අනිවාර්යයෙන්ම ඇත්තම ඕනේ කරන මනසට द्वේෂය සද්ද නෙමෙයි සද්ද මුවාවෙන් द्वේෂයක් ඇති කරගන්න. එහෙම නැත්නම් අර හිතේ වේ කය වේදනාවක ස්වරූපේ द्वේෂයක් හට ගන්න. නැත්නම් හිතවිලි ස්වරූපේ මනාපමනා පහල කර ගන්නවා. ඒට සාපේක්ෂව ඇත්තට තියෙන හිතවිලි જાතියක් කියලා කියනවා සද්ද කියලා જાතියක් තියෙනවා වේදනා කියලා જાතියක් වනෑ කියන්න බෑ. ඒක නිසා කියනවා භාවනා මධ්‍යස්ථානට ගිහිලා මේ වේදන අඩුම අවම කරන්න පුළුවන් පරිසරය ඉරියව්වක් ගන්න. අඩු ගන්න විනාඩි 5. ඒ ශබ්ද අවම කරගන්න පුළුවන්. නැත්නම් තමනුත් කතා නොකර තමන් ශබ්ද කරන්නේත් නැත්නම්කට යන්න. ඊටසේ හිතවිලි වෙනුවට ඇදහිල්ල තියාගන්න. මගේ ජීවිත කය දෙකම බුදුහාමර පූජා කරනවා. අනේ මගේ මේ විනාඩි 5 මට මේ ඉන්න බව ප්‍රත්‍යක්ෂණය කරන කව මම දැන් මෙතන බව තියාගෙන ඉන්න කියලා මෙන්න මේක අර තියෙන දේව කියන අදහසේ තියෙන ගූඪ ගතිය වෙනුවට මේකේ තියෙන මේ ප්‍රත්‍යක්ෂණ කළ හැකි ගතිය පෙන්වන්න තමයි සරුවචනාංශයේ එහෙම ප්‍රත්‍යක්ෂණය කරන අරමුණක් නැති භාවනා නොකරන එක්නාගේ හිතට මොකද වෙන්නේ කියලා පෙන්ලා දෙන්නේ කට්ටියට නීච කරන්න දෙවෙයි. ඒ හැම කෙනාම කැමති හීනමානෙට. Tamanට වැඩි උසස් දෙවි කෙනෙක් හිතාගෙන දෙවියෝ අදහන. එහෙම නැත්නම් අපි කියනවා ශිරිමත් බඹ පිය සෙහි පාපිසිනා සරියුත් මහා මුගලන් පිළිවෙලිනා බ්‍රහ්මයාගෙත් ඔළුවේ පාපිෂ්නවා පාපිෂ්ණකට ගන්නවා අපේ හාමුදුරුවෝ දෙයියෝ අදහන්න එපා හාමුදුරුවෝ අදහපන් කියලා ඊට පස්සේ හාමුදුරුවන්ට ගුරුදේවන් වහන්සේ කියලා ඇවිල්ලා වැඳලා හිතනවා හාමුදුරුවෝ ආශිර්වාද කරපුවා නිවන් දකි කියලා එක එක හාමුදුරුවෝ අදහන්න පටන් ගන්නවා ඒකත් ඒ වාගේම පිස්සුවක් තමයි ඒ හාමුදුරුවෝත් හරි කැමැතියි එහෙම ඇවිල්ලා පඳුරු පහ කුඩන් දීලා ගුරු දේවන් වහන්සේ කියලා කියනවා. නමුත් බුදුජාන් වහන්සේත් කියන්නේ අපි සබ්‍රහ්මචාරීන් වහන්සේලා එකට භාවනා කරන පිරිසක් මිස පැවිදි වෙන්න නම් පැවිද්ද තියෙන්නේ සංසාර බයය සහ සංසාර බය ගැලවීමේ ගතිය. ඒක නිසා ওই දේව ප්‍රජාපති බ්‍රහ්ම තමයි මේ පද්ධතිය තියෙන්නේ. බ්‍රහ්මයාගේ ඔළුව උඩ පාපිෂ්ණක් කරගෙන තියෙනවා සාරිපුත්ත මහා මොග්ගල්ලාන. ඒ පිළිවෙලින් තමයි සංඝයා ඉන්නේ. ඒ නිසා සමහර බෞද්ධයෝ ඒකට සලකනවා අර දේවවාදී බිම දාන්න ඕනකට. ඒකත් එච්චර දක්ෂකම නැහැ ප්‍රශ්නයක් නැහැ. මොකද සංඝයා කියන්නේ දකින්න පුළුවන් පිරිසක්. ඒත් පිළිවෙත් සරුමහා සංඝගණ සොබන. පිළිවෙත් නැත්තම් ඒකත් විකාරයක්. පිළිවෙත් නැත්තම් ඒකත් විකාරයක වඳින එකත් විකාරයක්. වඳින එකත් විකාරයකට වඳින්නේ. පිළිවෙත තියෙන තමන් අතේ තමන් පිළිවෙත් පුරනකොට සංඝයාත් පිළිවෙත් පුරනවා. මොකද්ද ප්‍රතිපත්තිය කියලා කියන්නේ සීල සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා. ඒ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වලට දේවවාදී වුණාට ප්‍රශ්නයක් නැහැ. ප්‍රජාපතිවාදී වුණාට ප්‍රශ්නයක් නැහැ. බ්‍රහ්මවාදී වුණාට ප්‍රශ්නයක් නැහැ. අදේවවාදී වුණාට ප්‍රශ්නකුත් නැහැ. ඒකයි සතියේ තියෙන වටිනාම දේ. ඒ මොකද අද විශාල වශයෙන් ඔය ඇමරිකාව වගේ රටවල දේවත්වයක් දෙවියන් වහන්සේ ਸਰබදාහරි දෙවියෙක් නැහැ කියන එක විශාල ව්‍යාපාරයක්. ඒකදී විශාල පිරිස් පිටියකට එකතු වෙලා අස්සම් කරනවා දෙවියන් විසින් මිනිස්සයා මැව්වා නෙවෙයි මිනිස්සෙන් විසින් තමයි දෙයියෙක් මවලා තියෙන්නේ. තනියම ඉන්න බැරි කමට. ඔක්කොම ලස්සම් කරනවා දිව්‍ය මවල තියෙන මිනිස්සයා. මිනිස්සයා කියලා කියන්නේ සාමාන්‍ය සෑහෙන බීපු මිනිස්සෙක් වෙන්න ඕන. පිස්සු හැදෙන්න ඕනේ නැත්නම් මේ තමන්ගේ මේ manussත්ත්ව ප්‍රතිලාභේ හම්බෙච්ච මිනිසෙකුට දෙයියෙකුට ජැක් ගහන්න නැතු ඉන්න පුළුවන් නේ. එයාට එක්ක දෙයියෝ ඕන එහෙම නැත්නම් නෑ කියන්නේ. ඒ දෙකේම තියෙන මහා පුදුම ජවයක්. සතියේ තියෙන අහිංසකම කල්පනා කරන්න සතියේ තියෙන නිහතමානීකම කල්පනා කරන්න හැබැයි අරක දැනගන්න ඕනේ. ඇයි අපිට බුදුහාමුදුර මේ වගේ පසු ප්‍රතිඵල නැති සයිඩ් ඉෆෙක්ට්ස් නැති සතියක් පෙන්නලා ඒ ඔක්කොටම වැඩිය මේක වටිනවා. ඒක නිසා මේ සති ධර්මය එහෙම නැත්නම් මේ අප්‍රමාද ධර්මය අදහන මට්ටමට ගණ්ඩ වැඩමුළු කීයක් කරන්න වෙයි මේ සතියමයි ඇදහිය යුත්තේ ඒකමයි ඒ කායන මාර්ගය කියලා කියනද අපි තාම දවල් මිගිල් රැතන් යන තාම පරණ දෙයියෝ හැම ඉන්නෝ පරණ ඉඩම් බූදල් රණ්ඩු රණ්ඩු කරන එක එහෙම තියෙනවා ඒ ඔක්කොම කරන ගමන් ඒත් කමක් නැහැ සතිය අඳුරලා දෙන්න පුළුවන් ඊට පස්සේ මේ බණ අහන ගමන් සත්පුරුෂයන් අසුරු කරන ගමන් සද්ධර්මයේ ආර්යනාස ඇසු කරන ගමන් ඒ තමන් මෙතෙක් හරි චිත්තක්ෂණ වශයෙන් හරි ඇති කරගත්ත මේ සති මාත්‍රාව එහෙම නැත්නම් මේ අප්‍රමාද ධර්මයේ වැඩි කර ගැනීම සඳහා වඩා වර්ධනය කර ගැනීම සඳහා ඒ කෙනාට තමන්ගේම මුල ධාතුව පාවිච්චි කරන්න එන එක තමයි ශේක ධර්ම කියලා කියන්නේ. ඒක තමයි මේ මේ ජවනිකා වුණාට පස්සේ ਸਰවඥාන්සේ ඉතින් තමයි අරගෙන යන්නේ. අන්නේ වෙනස ඇති වුණාට පස්සේ පේනවා මේ මිනිස්සයා ප්‍රධාන වශයෙන් ලෝකේ ඉන්න මිනිස්සයෝ මොනවා හරි අදාහ ගන්න බැරි නම් ඒ මනුස්සයාට මොකද්ද අඩුවක් තියෙනවා ඒ නිසා හැම කෙනාම ජීවත් වෙන්නේ හීනමානයක කිසිම කෙනෙක් මනුස්සත්වයේ පිබිදිලා නැහැ කිසි කෙනෙක් මනුස්සත්වයේ ස්වෛරී කරගෙන නැහැ ස්වාධීන කරගන්න බෑ එතකොට යාට පාළුවක් දැනෙනවා යාට ඕනේ ඝණයක් ඉන්න ඕනේ කුලයා ඉන්න ඕනේ ඝන සංගණිකාව තියෙන්න ඕනේ ඝන සංගණිකාවේ තමයි අපි මේ විශ්වාසය පහල කරගෙන ඉන්නේ ඒ ඝන සංගණිකා විශ්වාසය පහල කරන අමනයන්ට තමයි ජනමාධ්‍ය ගහන්නේ බැංකුවෙන් ගහන්නේ උසාවියෙන් ගහන්නේ ඊටපහනච්චෝ ගහන්නේ බුදුහාම කියන කැලහිට ඵලයන් ජනමාධ්‍යෙන් ගහන්න බෑ දේශපාලනඥයන් තියා මේක ඉන්න සංඝයාට ඡන්ද ලයිස්තුවක් නැහැ දැන් නිසා කවුරුත් දේශපාලනඥයන් අපිට ඇවිල්ලා පැත්ත දිහාවත් බලන්නේ මොනවා දුන්නත් ඇති වැඩක් නැහැ උන්ගේ ඡන්දයක් හම්බෙන්නේ නැහැ ආර්ථික විද්‍යාඥයෝ අපිට බැංකු කාඩ් දෙවන්නේ නැහැ. මේ ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්නේ මොකද අපිට බැංක account නැහැ. අපේ බැංක account තමයි පාත්‍රේ. ගත්තා ඊයර ගියා කළු පාට දකින්නකොට කවුරු හරි මොනවද දාන. කාපන් හිටපන්. බැංක බැලන්ස් එක තමයි ඔච්චරයි. ඒක බුදුහාමරෝ දෙනවා අපිට උපසම්පදා මාලකයේදීව අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. කවුරු හරි තම්බන දෙන පතක් ගන්න මිසක් ආමුහාල් ගන්න එපා. අමුරත්තරන් ගන්න එපා. කැතයි. අරගෙන ඵලයක්. නිසා අපිට කාටවත් කොක්ක ගැහුවට වදින්නේ නැහැ. දැන් දැන් එළියට ගිහිල්ලා මිනිස්සුෙකුට පිටරටක එහෙමනම් කාර් ලයිසන් එකක් නැතුව බැංකුවක් නැතුව රක්ෂණ සාතිකයක් නැතුව මොන විදියෙන්වත් පුරුෂයෙක් විදියට ගණන් ගන්න නැහැ. ඒ මනසට මනුස්සත්වයක් නැහැ. ඒක තියෙන්න ඕන. තිබ්බ ගම ඒ බැංක් ලයිසන් ලයිසන් එකේ කාර් එකේම පුංචි චිප් එකක් දාලා දෙන්නේ. ඒ මනුස්සයා ලෝකේ කොහේ හිටියත් මීටර 6ක් ඇතුළත ඩ්‍රෝන් එකකින් මරන්න පුළුවන්. ඕනම කෙනෙක්. කාර් එකේ තියෙන ස්විච් එකේ චිප් එක තියෙනවා. ඒ චිප් එකේ ඕනම තැනක ඉඳලා කියත හැකි අහවල අතන ඉන්නේ. සෙල්ෆෝන් එකේ ඉඳලා කියත හැකි අහවල අතන ඉන්නේ. ලයිසන් එකෙන් කිය හැකි ඌව මරන්න ඕන නම් කවුරක්වත් ඕනේ අඩි 1500ක උඩ ඉඳලා මීටර 6ක් ඇතුළත බෝම්බයක් ගහන්න පුළුවන්. අපි හිතනවා මේ සුද්ධ අපිට පුදුම දේවල් නේ ඔයලා දෙන්නේ අම්මපා යණ යන තැන අපි හොයා ගන්න පුළුවන් අපිට නිකන් අර රෑ කලාමැදිරි ඇවිදිනකොට අර දේවේලියක් තියෙනවා වගේ චිප් එක තියෙන තාක්කල් වැඩේ හරි කියලා. මොකටද දුක දීලා තියෙන්නේ? ඉතින් ඒක නිසා පඨවි ඇදහුවත් වායුව ඇදහුවත් තේජෝ අදහන් නැතු වෙන්න පුළුවන් කියන එක නෙවෙයි මම මේ කියන්නේ. නමුත් ඒක යට තියෙන න්‍යාය පත්‍රය බලන්න. භූත ඇදහුවත් දේව ඇදහුවත් ඒක යට හීනමානයක් තියෙනවා. අපිට තියෙනවා සල්ලි අදහන්න නැතුව ඉන්න බෑ කියලා. අපිට තියෙනවා හීනමානයක් ගණයා නැතුව කුලයා නැතුව ඉන්න බැරි වෙයි කියලා. අපිට තියෙනවා අදහසක් ජනමාධ්‍ය ප්‍රවෘත්ති නැතුව ඉන්න බැරි වෙයි කියලා. නමුත් බුදුජානන්සේ දෙන මේ පළවෙනි අභියෝගය අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුඤ්ඤාගාරගතව කරලා බලන්න අදටත් ওই එකක්වත් නැතුව ඉන්න පුළුවන් ජොලියෙත් ඉන්න පුළුවන්. කැලීකට ගියාට පස්සේ. ඒ මොකද එහෙම අදහන පිරිසක් ඉන්න නිසා. අපිට දාහනේ දෙන්න කවුරු ඉන්න බෑ නැත්නම් අපි කැලේ ගිහලා මේ මේ අලහරන කණ්ඩායි. අපිට තහන් જાත පහල් පහල වෙන්නේ අපි ඒ ඉන්න පිරිසට බනින්න නරකයි. බනින්න නරකයි කියලා අපිත් එතෙන්ද නැවිලා තියෙන්නේ. ඉතින් උඟ දෙනෙක් හිටන අපි මේ ගියන්න බයිනවා, දේවිය යදහන්න බයින කියලා. උන්දලා නැත්තම් අපිට පාත්‍රයට මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. ඔය දෙයියන්ට දේව පූජාව දීලා පින්ඩ පාත්‍රයටත් මොනවාරි දෙනවනේ. ඒ දොස් කියන්නේ නෙවෙයි මම මේ කතා කරන්නේ. බුදුජානනාංශෙත් ඒ තරම්ම මෝඩ නෑ. මේ මිනිස්සු අදහන පොදු දෙයට බැනලා කතා කරන්නේ නැහැ. කතා කරලා කියනවා උඹ කල්පනා කරපන් මේ මිනිස්සු බය වුණාට පස්සේ මොනවද අදහන්නේ නැත්තේ කියලා. දෙයියොද යත් ගින්නද කඳුද භූතයොද වතුරද සියල්ලම අදහන. ඒ මොකද manussත්වය අදහන්නේ. උන් දන්නේ මේ දුර්ලභ වූ manussකමක් ලැබිලා තියෙන කියලා. මොකද්ද manussත්වයේ තියෙන ප්‍රධානම දේ ඕන දේ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂණය කරන්න බැරි දේ දැනගන්න ප්‍රත්‍යක්ෂණය කළ යුතු දැනගන්න ඒක නැතුව ඒ කියන්නේ වර්තමාන මොහොතේ විතර යමක් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. සතියෙන් විතර යමක් ප්‍රත්‍යක්ෂණය කරයි. ඒකෙන් පන්නලා ඉන්න හැම වෙලාවකම අපි දැන හෝ නොදැන අසුතවතෝ පුතුජනෝ කියන தത്വෙට අරියාණං අදස්සාවි தത്വෙට එහෙම නැත්නම් අසත්පුරුෂ සත්පුරුෂයන් නොදැක්ක தത്വෙටපත් වෙනවා. නමුත් අපිට සතුටු වෙන්න දෙයක් තියෙනවා. අපි දවසේ සුළු වෙලාවක් හරියි ආර්යයන් වහන්සේලාගේ ධර්මය අහනවා. ආර්ය ධර්මයේ දක්ෂකම පොඩි මට්ටමේ හරි තියෙනවා ඒක හැසිරීලා සීලය ආරක්ෂා කරන්න කියලා අපි හොම්බකට රිවර්ට් වෙලා තියෙනවා. අපි අපි දන්නවා සීලය ආරක්ෂා කරන්න කියලා තියෙන අපහසුකම්. ඒකම සත්පුරුෂ ධර්මයේ අහලා තියෙනවා. සත්‍ය ධර්මයේ උත්සාහයක් කරලා තියෙනවා වැරදුනත් කරලා තියෙනවා. අන්නේ වැරදිච්ච දේ හරි කමන්නේ. හරිගිය දේ හරි කමන්නේ. Tamange ප්‍රත්‍යක්ෂණය කර දේ විතරමයි හීනමානයක් නොදෙන්නේ අපි. නිසා දේවවාදයට වැටුණත් අදේවවාදයට වැටුණත් ඒගොල්ලන්ට ගහපා දෙන්න දෙයක් තියෙනවා. සතිය අධහානය කරන්නට ගහපා දෙන්න දෙයක් නැහැ ප්‍රත්‍යක්ෂ වශයෙන් තමයි තේරෙනවා. සතියෙන් ඉන්නකොට මෙහෙමයි නැතිකොට මෙහෙමයි. සතියෙන් ඉන්නකොට මේ Tamange ඉන්න ඉරියව්වට සාපේක්ෂව මම ඉඳගෙනද ඉන්නේ මම හිටගෙනද ඉන්නේ නිදාගෙනද ඉන්නේ එහෙම නැත්නම් ඇවිදිමින්ද ඉන්නේ කියලා හොඳටම ප්‍රත්‍යක්ෂණය කරත හැකියි. ඒක නෙවෙයි නිවන කියන්නේ. නැත්නම් ඒක නිවනට පෙළ සකස් කරනවා. එහෙම ඉඳපු කට්ටිය තමයි මේ මේ අද එකතු වෙලා තියෙන්නේ. එතකොට අපි මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැක්කට පස්සේ එහෙම නැත්නම් පල්ලංකම් ආභුචිත්වා පළඟ බැඳ පළඟ බැඳ ඉඳගෙන ඉන්න බව ආභෝග කරාට පස්සේ උජුං කායම් පනිදාය කාය උඩට කරලා පිහිටුවාගෙන සෝ සතෝ වාස සති පසතෝ පස අඩු ගානේ කෙනාට මේ ඉඳගෙන ඉන්න කයේ පැවැත්ම මැරිලා නැති බව, නිින්ද ගිල නැති බව, ක්ලාන්ත වෙලා නැති බව පෙනේවි. ඒක හුස්ම ගන්න ගතිය. එතකොට අපි මේ එක manussකම ඉන්න කයට ගන්නවා. ඉන්න කය මේ හුස්ම ගන්න එකට පිම්බි මැකිනුව ගත්තට පස්සේ අපි ඒකට ගියාට පස්සේ ඒ ඉවර නෑ ආශ්වාස කරන වෙලාවේ දැනගන්න මේක ප්‍රශ්වාසය නෙවෙයි කියලා. හරි ඉඳගෙන ඉන්නකොට අපි දැනගන්නේ හිටගෙන නෙවෙයි කියලා. ඇවිදිනව නෙවෙයි කියලා. නිදාගන්න නෙවෙයි කියලා තමයි ප්‍රත්‍යක්ෂණය කරන ක්‍රමය. ඒ ආශ්වාසය කරනකොට දන්නේ ඔක ප්‍රශ්වාසය නෙවෙයි කියලා. මොකද ආශ්වාසයේ 100%ක්ම සංසිඳිලා ප්‍රශ්වාසයේ පටන් ගන්නවා. ආශ්වාස ප්‍රශ්වාස කියන එක මල්ලේ දාගෙන හිටියට මේ දෙන්න එකිනෙකාට සම්පූර්ණ විරුද්ධ. ආත්පසින් වෙනස්. ඒ ආශ්වාස කරන වෙලාවේදී ප්‍රශ්වාස නෙවෙයි කියලා කොහොමද අපි ප්‍රත්‍යක්ෂණය කළා තව කෙනෙකුට කියන්නේ? කිසිම කෙනෙකුට කවදාවත් කියන්න බෑ. උත්සාහ කරනවා. කමඨාන් සුද්ධ කරනට අහගෙන ඉන්න කී දෙනෙක් මොන විදිහට උත්සාහ කරත් එයා ඒක ওই මාත්‍රකාට එන්නෙත් නැහැ. ආවට තීරණාට ඒක ප්‍රකාශ කරන්නෙත් නැහැ. ප්‍රකාශ කරාට ඒක වටිනකමක් තියනවා කියලා දන්නෙත් නැහැ. ඒ නිසා ඉතින් දෙයෝපේ. ඒ නිසා පටවියාපෝ තේජෝපේ. භූතයෝපේ. ඒව ගැන කතා කරගෙන ඉන්නවා. අර හුස්ම ආස්වාසේ ප්‍රස්වාසේ වම දකුණ උණුසුම සිසිලස කම්පන චංචල අස්පනා අපිට පේන දේ හෙලි කිරීමෙන් වෙන්නේ මොකක්වත් නෙවෙයි අපි මේ ප්‍රත්‍යක්ෂණය කරපු දේ තමයි වැදගත්ම දේ ලොකම කුසලය. ඒක තව කෙනෙකුට කියමනේ ඒක අගේ කිරීමක් කරනවා. ඒක කියනවා අපි බුදුජානසේ ආරිවංශ සූත්‍රයේ සඳහන් කරනවා ලදයම් සිවුරකින් සතුටු වෙන්න ඕනේ අපි. ඒකලා ලදයම් සිවුරකින් සතුටු වීමේ ಗುಣ කතා කරන්න ඕනේ. එතකොට තමයි ඒක ඔප වැටෙන්නේ. ඒ වගේම වර්තමානට එළඹෙන්න ඕනේ. එළඹිලා එළඹිච්ච එකේ ಗುಣ කතා කෙරුවේ නැත්නම් අපි ඒක නම්බු කරන්නේ නැහැ. ඒක නිසා වර්මාන්ත එළඹුණාට පස්සේ ඒක මහා ලොකු දෙයක් නෙමෙයි හුස්ම ගන්න බව පිම්බීම ඇකිලිම ඒකේ ಗುಣ කතා කරනවා කියලා ඒකේ සටහන් බලනවා ඒකේ ආකාර බලනවා ඒක තව කාට හරි ජීවිතේ වැදගත්ම වාර්තාව වශයෙන් ඉදිරිපත් කරනකොට ඒ ಗುಣ කතා කරනකොට ඔය මඤ්ඤණා වලට ඉඩ නැති වෙනවා. දෙවියන්ට රිංග ගන්න තැනක් නැති වෙනවා. භූත ධර්ම, ගුඪ ධර්ම වලට එන්න බැරි වෙනවා. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ මේ සහ වටිනා. ਸਰවචනාංශේ පෙන්ලා දෙන්න හදන මේ දෙයට ඉඩ දීම සඳහා නැත්නම් bitter වී වගේ තියෙන බැතට ඉඩ දීම සඳහා බොල් ටික පිඹහරින්න ඕන. කාටුව පිඹහරින්න ඕන. පිට කාටුව ඊටත් වැඩි පිඹහරින්න ඕන. ඒක තමයි අපි හුලං කරනවා කියලා කියන්නේ. ඒක තමයි වී ගරන්න ඕනේ. ගරලිවල අපි පාහිනවා. පාහිනකොට මෙන්න බැත, මෙන්න කාටුව, මෙන්න පිට කාටුව කියලා වෙන් කරුවාට පස්සේ ඕන පොට්ටේකට පේනවා මොකද්ද ගන්න ඕනේ, මොකද්ද වීජ කරන්න ඕනේ කියලා. අපේ වෙලා නැහැ ඔක්කොම අනාගෙන තියෙනවා. ඇද යුතු දෙයි, නැති දෙයි, සතියෙන් බලන දෙයි, නැති දෙයි, පැටලවිලා තියෙන දේවල් වලට තමයි මේ ලෝක සාහිත්‍යය කියන්නේ. ඒක වැඩක් නැහැ. සතියෙන් ඉන්නකොට පේන දේ හොඳට සතියෙන් නැතිකොට විකාරයෙන් පේන දේ වෙන් කරලා කියන්න පුළුවන් නිවන් මාර්ගය කියන්නේ. ප්‍රතිපදාව දන්නවා කියන්නේ ඒකයි. ඒ කීම සඳහා මේකෙදි කාරණා 20 ගාණක් සරුවචනanse පෙන්ලා දෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, භූත, දේව, ප්‍රජාපති, බ්‍රහ්ම මේ හැම දේවල් වලටම අපේ සතිය කඩාගෙන හිත ඒ වෙනුවට සතිය එළඹිලා ඉන්න වෙලාවේ දෙයියෝ පෙන්වන්න ප්‍රශ්නයක් නැහැ. යාට තේරෙන්න පටන් ගන්නවා අරමුණ ගෙවිගෙන යනකොට මෙන්න මේ වගේ හීන වගේ රූප සංඥා වගේක් මතුවෙනවා. ඒ වෙලාවට හිතට මේ පේන දේ සංකල්පයක්ද ප්‍රත්‍යක්ෂයක්ද කියලා තේරෙන්නේ නැති විදියට අනිවාර්යයෙන් මේ යුගේ පහු කරන්න ඕනේ. පහු කරන්නේ නැතුව අපිට කවදාකවත් ධර්ම අවබෝධ කරන්න බෑ. ඒ පහු කිරීම භූතයක් නෙවෙයි, අභූතයක් පිස්සුවක් නෙවෙයි. ඒ භාවනා කරගෙන යනකොට හම්බ වෙන තැනක්. එතෙන්දි තේරෙනවා නේ මේවා දන්නේ නැති ලෝකයා. මේක ඇත්ත දන්නෙත් නෑ, මනෝ විකාරයක් දන්නෙත් නෑ. ඒකට තමයි අපි මේ මානසික වෛද්‍ය විද්‍යාව කියලා කියන්නේ. භාවනා කරනකොට මේ උඩු හිතේ ඉඳලා යටි හිතට යනවා කියලා සාමාන්‍ය නවීන වචනෙන් කියන්නේ ওই භූතස්ථානේ පහු කරන්න ඕනේ. හැමදාම රූපේ රූප සංඥාවක් බාටපත් වෙනකොට ඒ වගේ විකාර රූප පේන. එක්ක අර වගේ ඒ වෙලාවේ අපි දැන් අවුරුදු 90ක් වෙච්ච නීති මේ විනිශ්චයකාරවරයෙකුට ඇස් දෙක පේන්නේ නැති වෙච්චාම මේ වෙන දේ අපි ඇස් දෙක වහගෙන ඉන්නකොටත් වෙනවා. ඇස් දෙකෙන් එන සංඥා නැති වෙනවා. එතකොට මනසේ ඇහැට සම්බන්ධ සෛල නිකන් ඉන්නේ නැහැ නේ. ඒගොල්ල ක්‍රියාත්මක කරලා ප්‍රක්ෂේපණ දාන්න. ඉතින් අපි ඒකට දැනගන්න ඕනේ පිටින් ඇතුළට එන දේ පේන දේ. ඇතුළෙන් පිටට යන දේ මනෝ විකාර. එතන මේ පේන දේ සහ මනෝ විකාර දෙක වෙන් කරගන්න බැරි එක්කනට අපි කියනවා ක්ෂීසොෆීනියා. එහෙම නැත්නම් බයිපෝලා ඩිසීස් පිස්සු. වෙන් කරගන්න පුළුවන් එක නම් නිවන් මාර්ගේ. එයා සාමාන්‍ය මිනිසෙකුට වැඩි ඉහළ මට්ටමට ගිහිල්ලා තියෙන නිසා මේ දේවල් මේක මනස විසින් ප්‍රක්ෂේපණය කරන ලද්දක්ද එහෙම නැත්නම් මනසට ඒ වෙලාව පිටින් එන එකක්ද කියන එක ආස්වාසය කියලා කියන්නේ පිටින් ඇතුළට එන එක. ප්‍රස්වාසය කියලා කියන්නේ ඇතුළෙන් පිටතට යන එක. මේ දෙක වෙන් කරගන්න බැරි අපි කොහොමද දැනගන්නේ දැකපු රූපයක්ද නැත්නම් මනසෙන් හදාගත්තු රූපයක්ද කියලා. අහපු සද්දයක්ද නැත්නම් හිතෙන් හදාගත්තු සද්දයක්ද කියලා දැනගන්න බෑ. පිටින් හුස්ම ඇතුළට එනකොට සහ ඇතුළෙන් හුස්ම පිටතට යනකොට මේ දෙකේ වෙනස. ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස දැක් ගන්න බැරි නම් ඒ කෙනාට වෙන தත්ත්වෙ හිතා ගන්න. ඒ නිසා ඒක අපි හොඳ සිහියෙන් ඒ වගේ අන්දමන්ද තැනකට යන්න ඕනේ මොනවද තියාගෙන? සද්ධාව තියාගෙන යන්න, සීලය තියාගෙන යන්න, සතිය තියාගෙන යන්න. එතකොට තේරෙන පටන් ගන්නවා අපිට මේ මරුණට පස්සේ එන භූත ලෝකයේ මේ පරියංකයේදීම යම් ප්‍රමාණයකට අත්දකින්නකොට සරුවච්චන්හන්සේ මේ සියල්ල දැකලායි කතා කරන්නේ. ওই භූත ලෝකේ විතරක් දැකලා හෝ අභූත ලෝකේ දැකලා විතරක් නෙවෙයි. මුළු පරාසයම දැකපු නිසා උන්වහන්සේට තියෙන අයිතිවාසිකමක් අප කෙරෙහි මේ කරුණාවක් ඇති කරන්න. අපිට තියෙන අයිතිවාසිකමක් ඒ වගේ ਸਰවඥතා ඥානය ඇති කෙනෙක් අදහන්න. ඒ අදහන්න නැති එක තමයි බුදුදහම කියන්නේ අරියාණං අදස්සාවි, අරිය ධම්මේ අකෝවිදෝ, අරිය ධම්මේ අවිනීතෝ. අපි ඒ වෙලාවට අදහනවා සල්ලි. නැත්නම් දෙයියෝ. එහෙම නැත්නම් දේශපාලනඥයෝ. මොකෙක් හරි අදහනවා කියලා කියන්නේ බුදුහාමුදුරෝ ඉන්න තැන කවුරු ඇදහුවත් බුදුහාමුදුරට අවනම්බුවක් සිද්ධ වෙනවා. අපි ඒක දන්නේ නැහැ. අපි හිතන කමන්නේ බුදුහාමුදුරුවෝ දහන ගමන් තව කවුරු හරි ඇදහුවට කමන්නේ නැහැ කියලා ගෑණියක් අසාද බැන්දට පස්සේ ඒ ගෑණින් දැසි තව ගෑණියක් දිහා බැලුවාම මිනිහාගේ පැත්තෙන් නඳා දාන්න නමුත් ගෑණිගේ පැත්තේ මොකද වෙන්නේ? එනම් බන්නේ නැතු ඊටපන්. දැන් මට පුළුවන් ඕනේ ගෑණියක් දිහා බලන්න බස් නැහැ මොකද බැනලා නැහැ. මට කවුරුත් නැහැ එපයි කියන්නේ. බැන්දා නම් එහෙනම් දැක්කත් කමන්නේ ගෙදර ගෑනට කියන්න පරාසෙම ඔයාට වැඩි අනේ ලස්සන යා ගෙදර ගෑන ලස්සන කියලා කිව්වොත් මොකද වෙන්නේ? උගේ බුදුහාමතුරු මෙච්චර ලස්සනට බබලද්දි ඉඳද්දි අපි මේ එක එක දේවල් අදහන එක අදහන එක වෙනවා. ඒක නෙවෙයි මම මේ කියන්නේ. නමුත් එතකොට බුදුහාමරන්ට අවනම්බුවක් සිද්ධ වෙනවා. ඒ නිසායි බුදුජානන්සේ සඳහන් කර තියෙන මෙන්න මෙහෙම මෙහෙම දේවල් වල ඔබලගේ ඇදහිලි එනවා. මාත් කරලා තියෙනවා. නමුත් ඒ වෙනුවට මම දෙනවා බුදුහාමතුරු නොවන ධර්මයේ නොවන කර්මස්ථාන ධර්මයක් පුළුවන් තරම් ශක්ති ප්‍රමාණේ ওই විකාර බොල් අයින් කරලා පිටකාටු අයින් කරලා බැත වාගේ තියෙන මේ සතිය මූල කර්මත්තානේ අදහන්න අදහන්න අදහන්න තමන් ආර්යයන් වහන්සේ දැකපු කෙනෙක් සත්පුරුසාර්මයේ අහපු කෙනෙක් ඒකේ දක්ෂ කෙනෙක් ඒකේ විනීත හැසිරිච්ච කෙනෙක් බවට පත් වෙනකොට තමන්ටම තේරෙන්න ඕන ඊට වැඩිය අද මං බහුසුත භාවයට පත් වෙලා තියෙනවා ආර්ය විනයෙහි දක්ෂ වෙලා තියෙනවා හැසිරෙන්න උත්සාහ කරනවා. ඒක ලෝකයා දකින්නේ නෝන්ජල්කමක් විදියට. සත්තු මරන්න පුළුවන්කම තියෙද්දි සත්තු නොමර නිකන් ඉන්නවා. හොරකම් කරන්න පුළුවන්කම තියෙද්දි හොරකම් නොකර නිකන් ඉන්නවා. කාමීත්‍යාචාරය කරන්න පුළුවන්කම තියෙද්දි කාමීත්‍යාචාරය නොකර නිකන් ඉන්නවා. බොරු කේලම් හිස් වචන පරිසවචන කියලා හම්බ කරන්න පුළුවන්කම තියෙද්දි නොකිය නිකන් ඉන්නවා. මේක නෝන්ජල්කමක් නෙවෙයි. ඒක බුදුචානන්සේ කියන්නේ ආර්ය විනය කරන විනයනයක්. ඒකෙන් තමයි අපි ශිෂ්ටද නැත්තද කියලා තේරුම් ගන්න. ඒක නිසා මේවා කතා කරන්න නිසා හුඟක් වෙලාට මේ සබ්බදම්ම මූලපරියාය සූත්‍ර සාමාන්‍ය දේශන වලට ගන්නෑ. පැත්තට කවුරුත් බනහන්න කැමති නෑ. මේව අහනකොට කෙනෙහිනවනේ. අන්තික හුඟක් වෙලා තියෙන බන කියන අහමුදුරන්න කෙනෙහිනවනේ. පිටලා කිව්වේ නැත්තම් ඒ ඒ බන කියනකොටත් හොඳට හිත තියාගෙන ඉන්න ඕනේ මේ බන කියනා වගේම අහලා තමනුත් හිටියට වැඩිය විනයනේ ශික්ෂණයට යනවන අඩුපාඩුකම් තියෙදි බණ කිව්වත් බණෙන් වැඩක් සිද්ධ වෙනවා. ඒක නිසා බණ කියන බණහන ඔක්කොටම මේ ධර්ම අමාරු තමයි. නමුත් භාවනා කරන කෙනෙකුට දුන්නට කියලා ඒකේ වැරද්දක් වෙන්නේ නැහැ. මොකද ඒ ඇත්තෝ යෝනිසුමංස්කාරයෙන් රැඩිකල් විදිහට මේවා කල්පනා කරන නිසා කොයි වෙලාවක හෝ මේකේ ප්‍රයෝජනෙට හිටින්න ඉඩ තියෙනවා. අර සීලයෙන් සමාධිය ප්‍රඥාවෙන් හිත ඉස්සලා ආපු ගමන් ඉතින් ඒ විදිහට තම තමන්ගේ ශක්ති ප්‍රමාණය සීල සමාධි ප්‍රඥා ශික්ෂා පුරවනකොට මේ ධර්මයත් ඒකට සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය කරන ඥාන අවබෝධය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතන නැත කරනවා සීල දිනාට සනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you. අපි පැයකට පොඩ්ඩක් වැඩි වේලාවක් වගේ අරගෙන තියෙන ධර්ම දේශනාව සඳහා අර පරණ චාරිත්‍රාක් විදිහට අපි දේශනා સમાප්තියේ පොඩි වේලාවක් අරගන්නවා ඒක පිළිබඳව ප්‍රශ්න ප්‍රකාශන එන්ට මාතුකා තියෙනවා සාකච්ඡා කරන ධර්ම සාකච්ඡාක නාමේ එහෙම නැත්නම් අපි ඊතාවතා ಜಾති ගාථා සජ්ජායනා කිරීමේ දේශනාවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් સમાપ્ત කරන්න ඉස්ලා කාට හරි සභාවට කිය යුතු කළ යුතුමක් තියෙනවා ඉදිරිපත් කරන්නයි කියලා මම ගෞරවයෙන් ආරාධනා කරනවා මම මේ දේශනාවේ මතක් කරලා සම්පජඤ්ඤය කියලා. එහෙනම් ඔයා සම්පජඤ්ඤය කියලා මොකද්ද අදහස් කරන්න කියන්න බෑ. සතිය වඩ මේ වර්ධනය කරගන්නවා කියන එක. සතිය වර්ධනය කරගන්නවා එතකොට මට අහන්න වෙනවා සතිය කියලා මොකක්ද අදහස් කරන්නේ කියලා. වර්තමාන වර්තමානයේ වර්තමානයේ වර්තමානයේ ඉන්න කෙනෙක් කතා ඒකේ වර්ධනය කියලා කියන්නේ මොකක්ද ඒක? මම අදහස් කරනකොට ඒ සතිය තුළ ඉන්න කාලය වැඩි කිරීමක්. ඒක ප්‍රමාණාත්මක වර්ධනයක් කියලා කියනවා. සතිය ඉන්නසුළු කාලය වැඩි කරන්න බෑ. සතිය කියන්නේ වර්තමාන. වර්තමානයේක දික් කරන්න බෑ. වර්තමාන වර්තමානයමයි. නමුත් චිත්තක්ෂණ ගානක් සතිය ඉන්නවයි කියලා කියන්නේ ඒ වර්තමාන මොහොතේ ප්‍රමා ඒක ප්‍රමාණ වර්ධනයක් කියනවා. නම් ගුණාත්ම වර්ධනයකුත් තියෙනවා. ගුණාත්ම වර්ධනය කියන්නේ එimhe ඉන්න වෙලාවේදී පේන දේ හොඳට සමීපව බලනවා. සතියට ගොදුරු කරගන්න අරමුණ අපි ආනාපාන සතිය පවත්තන්නේ ඉරියව් වෙන සතිය පවත්තන්නේ ඒ ආනාපානේ විස්තර බලන. ඉඳගෙන ඉරියව් විස්තර බලන. අස්තර විස්තර බලන. එතකොට සතිය වර්ධනයක් සිදු වෙනවා. ඉතින් ඒක සතිය නැති වෙලාවේ සතිය වර්ධනය වෙන වෙලාවේ වෙනස දකින්නේ සම්පජඤ්ඤය හරහා තමයි. සතිය නැති වුණා වගේ නෙවෙයි දැන් මෙතන මට වෙනසක් තියෙනවා කියලා වෙනසක් පේනවනේ. එහෙම කිව්වම තේරෙනවා. සතිය පවතින වෙලාවක සතිය නොපවතින වෙලාවක වෙනස නැත්නම් සතිය පවත්තන් නැති යට මේකයි වෙන්නේ මම පවත්තන මට මේකයි වෙන්නේ කියලා වෙනස සංසන්දනාත්මකව වැටෙන්නේ සම්පජඤ්ඤයට තමයි. ඒක විවිධ පැති තියෙනවා අපිට මේ සාකච්ඡා හැටියට එතන එතෙන් තමයි එකඟ වෙන්න පුළුවන්. විශ්වාසය භක්තිය එන්නේ එක පෙර භවයෙන් එන්න ඕන එක පොඩි කාලේ කවුරු හරි වන්න පුළක් එන්න ඕන එක ඉස්කෝලේ නැත්නම් දෙමව්පියෝගේ ඉතින් ඕක නැවතුති ඒක ලේසි පුළුවන් විදියක් තියෙනවා ඒක ලේසි නේද සතිය මේක ලේසි කියන්නේ දරුවෝ හදන්න ඕන දෙමාපියන්ට ඇසුරු කරන්න දෙන්නේ නැතුව. දෙමාපියෝ තමයි මේ කක්ක කරන්නේ. මෙන්නර බැල්ලියෝ ගාව පැටව පුදිනකොට බලුමැක්කෝ යනවනේ පැටවුන්. කිකිලි ගාව පිටර රැක්කෝ කිකුළු ගඳ එනවා පැටවුන්ට. ඉන්කියුබේටරේ දාලි වල වෙනම තිබ්බොත් කුකුල් ගඳ වදින්නේ නැහනේ. අන්නේ වගේ ඉස්තරලම අපිට අන්දන්නේ අම්මයි තාත්තයි දෙන. ඥා කියනවා. ඊට පස්සේ උඩ ඇඳුම් ගලවන්න පුළුවන්. දැන් ඇඳුම් ගැලුවොත් එහෙම මල විකාරයක් නේද? උපදිනකොට හෙළුවෙන් තමයි ඉපදිලා තියෙන්නේ. ඊට පස්සේ අම්මා අන්දනවා. දැන් උඩ පස්සේ තුන ඇඳුම් නැතුව බෑ කියලා. හෙළුවෙන් නඩු දාන. ඒ නිසා මේ අපිට අම්මා තාත්තමයි දෙගුරු මුල් ගුරු වෙන්නේ. ඒගොල්ලෝ තමයි දාන්නේ. ඒක හොඳ දේවල් ටිකක් දානවා. ඒක නෑ කියන්න බෑනේ. නමුත් මේ අර පැකේජ් එකේ පැකට් එක ඔතලයි වෙන බඩු ටික පැකින් පැකින් වල තමයි දෙයියෝ ඉන්නවා. දේවතා පැකට්ටුව කියලා පොතක් ලියලා තියෙන අර කවුද මේ? ගුණදාස ධර්මසිරි මහත්තයා. ඒක ඔය මේ හුඟක් වෙලාට මේ කාල් ජුන් උත්සාහ කරලා බැලුවා මේ දේව නිර්මා දේව වැදහිල්ල වගේ දේවල් අප්‍රිකාවේ ආසියාවේ වැද්දන් අතර ශිෂ්ට මිනිසුන් අතර පොඩි ළමයින් අතර ඉගත්තු අතර තියෙන වෙනස කිසිම වෙනසක් නැහැ. කොයි මිනිස්යාගෙත් ඒක සමානයි. අපි එක එක දිවිවරුන්ගේ නම් කිව්වට ඒ නිසා හීනවල සමානකමක් තියෙනවා. අපි හැදිච්ච පරිසරේ මොනවා වුණත් ඒ හීන අතර සමානකමක් තියෙන එක තමයි සයිකොලොජි වලට සයිකියාට්‍රි වලට පතක් ලැබුණේ මානවය අතර පොදු ගතියක් තියෙනවා. ඊට පස්සේ ඒකට ඒ සාමාන්‍ය නසත්‍රේ කියනවා උප්පත්ති කේන්ද්‍රය සහ ආරූඪ කේන්ද්‍රය කියලා එකක්. උප්පත්ති කේන්ද්‍රය තමයි උපදින වෙලාවෙ ඉඳන් ගහයන්ගේ බලපෑම. ආරූඪ කේන්ද්‍රය කියන්නේ අපි අසුරු කරන්නේ මාළුකාරයෝ ටිකක් නම් මට මාළුකාර ගන්ස් වර්ගයක් එනවා මේක. මං ඇසු ගන්න හොරු නම් හොරුගත ටිකක් එනවා. මං ඇසු ගන්න සංඥා නම් සංඝගත ටිකක් එනකොට ආරූඪ වෙනවා අපිට. ඒ ආරූඪයක තමයි වැඩ කරන්නේ ගොඩක්. ඇසුර. අපි ඇසුරු කරන කල්යාණ මිත්‍ය ඇසුරට ලැබුණොත් නිකම්ම නිවන් දකිනවා. ඇසුරු කරන්නේ කවුද කියලා කල්පනා කරන්න අපේ ජීවිතය අපි වැඩි ඒ කවුරු තීන්දුව කළාද? කවුද විනිශ්චය කරන්නේ ඒකට? මේ කල්යාණ මිත්‍රොත් ඉන්නවා. කල්යාණ මිත්‍රෝ ටිකක් ගණන් හැබැයි. මේ ටිකක් ගෙවන්න ඕන. අරගොල්ල දෙන දෙයියෝ ගෙට දාගෙන දෙනවා වගේ ගෙට ඇවිල්ලා ටෙලිෆෝන් කරලා දීලා ගෙදෙට්ට එනවා. ඉතින් අපිට හිතනවා ඒගොල්ලෝ ලාභයි. ඒ නිසා සේවනාච බාලං අයින් කරුවොත් පණිතානංච සේවනා ලැබේ. ඉතින් අපි අසේවනා සේනාවට ආස නැතුව අයින් කරන්න ආස නැතුව පණිතානංච සේවනා කරන්න කිව්වහම කිරි දෝලා ඒකට ගොම ටිකකුත් දැම්මොත් එන්නේ බාල්දියට ඒකේ කිරි ඉතුරු වෙන්නේ ආයේ. කිරි තියෙන එකට ගොමයි මුත්‍රා වැටෙන්න දෙන්න එපා. ඈදිදීට බොරදියේක් වෙන්න එපා. අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා. මෙච්චර පිසුදුකම තියෙද්දි දාගත්තොත් ඒ අසත්පුරුෂයා නෙවෙයි දාන්නේ. අපි ගිහිල්ලා අසත්පුරුෂයාගේ ඕජාව ටික අරගෙන දාගන්න. ඒ මනස්කාරයේද ප්‍රියභාවය නිසා ඒක මනස්කාරයෙන් සංදේශයේ හැදුනා සාඩිය පිස්සු කරගෙන අහන්නේ අවසරයි ඒ පිය රූපයේ කැමැත්ත නිසා ඒකත් එක්ක ෆිල්ම් එකේ ඉදිරියනවා මිසක් අත්ුවක් කියන්නේ නැහැ නේද අප්‍රිය රූපෙටත් එහෙම තියෙනවා අප්‍රිය රූපෙත් වේදනාව නිසා මොකක් හරි ගලේ කෙටුව වගේ කැපුවොත් වැලි වැල්ලිලිව වගේ වතුරුලි වගේ මකන්න බෑ ඒ වැඩියෙන් කැපෙන්නේ අපි ඒ රූපේ ප්‍රියයි කියාගත්ත මිසක රූපේ ඇති ප්‍රිය භාවයක් නෙමෙයි උදාහරණයක් වශයෙන් ගත්තොත් බලුකුණක් දක්වපුවාම කබරයට ප්‍රිය රූපයක් අපිට අප්‍රිය රූපයක්. අපි දැකපුවාම ඒකේ හිතේ තියන්නේ ද්වේෂ මූලෙයි. ખબරයයිගේ හිතේ තියන්නේ නැදකින් විතර මට ඒක ආගන්න බැරි වුණානේ කියලා ප්‍රිය රූපේ. එකම වස්තුව ප්‍රිය අප්‍රිය භාවය වෙනස් වෙනවා. ඒ නිසා මේ ප්‍රිය අප්‍රිය භාවය අනිත්‍යයි. ප්‍රිය නම් ප්‍රිය ඒ වෙලාවේ මට විතරයි. තව පස්සේ වෙලාවක මට නොවෙන්න පුළුවන්. ඒ නිසා අපි දකින්න රූපේ ප්‍රිය භාවය එනකොට ඒක සංකතං ඕලාරිකම් පටිච්චසමුප්පන්නං කියලා දරගත්තා නම් ඒකේ ඒ වෙලාවේ හැටගත්ත දෙයක්. බොහොම ගොරෝසුව පේනවා මේ අප්‍රිය නෙමෙයි ප්‍රිය කියලා. සංකත පටිච්චසමුප්පන්න හේතුඵල ධර්ම කියන්නේ ඒ දේ දකින්නතෝ ප්‍රියභාවය පහළ වෙන්නේ. දැකපු නිසා. කියලා ඒ ධර්මයේ පහළ වෙනකොටම වස්තුව දිහා හෝ ප්‍රියභාවය වෙනුවට මේකේ සංකත ස්වභාවය මේකේ ගොරෝසු ප්‍රකට භාවය පටිච්චසමුප්පන්න ස්වභාවය දකින්න පුළුවන් කොච්චර වටිනවද? ඒතකොට ධර්මයක් නේ දකින්නේ. නෑ අරමුණ පවත්නකොට අපිට පේනවා අරමුණත් එක්කම ප්‍රියමනාප අප්‍රියමනාප අරමහත්ය කියෝගේ પરම්පරාවෙන් හරි දෙමව්පියෝ දීලා හරි ඉබේ එනවා. අන්න ඒක දැකපු දවසේ පේනවා ඒ අතින් අපි ඔක්කොම සමානයි. අරමුණක් දැකලා ප්‍රිය වුණොත් ඒකට කියනවා රාගානුපතිතං සමාධිස්ස පරිපන්තෝ. ඒ කියන්නේ අබිනතං චිත්තං රාගානුපතිතං සමාධිස්ස පරිපන්තෝ. අබිනත අරමුණක් දැක්කොත් රාගය පහළ වෙනවා කියන එක ලෝක න්‍යාය ධර්මයක්. එතකොට සමාධිය කැඩෙනවා කියන එක ලෝක න්‍යායද. ඒක ඒතකොටම දකින්නවනේ ධර්මයක් නේ. අරමුණ අයින් කරන්න කියලා හෝ රාගය අයින් කරන්න හදන එක නෙවෙයි තියෙන අරමුණක් තිබිච්චා රාගයක් තිබිච්චා ඒතකොට මේ ධර්ම පද්ධතියක් මත වෙනවා කියන එක උණු උණු පටිච්චසම්පන්න ධර්මයක්. ඒක දැක් ගන්නවා කියන එක ලේසි නෑ මොකද අපිට මොනත විතරනේ පේන්නේ අර විනිවිදලා දකින්න බෑනේ. ඉතින් භාවනා කරලා කරලා කරලා අරමුණක් දකින්නට දකින්න දකින්න කියලා බලලා ඒක ඒතියෙදි එහෙන් පහළ නොවි පවතින්නේ මේ වස්තුව කෙරේ තියෙන මනාපමනාප දෙක නිසයි කියලා දැක් ගන්න පුළුවන් නෝ. මනාප නිසයි අමනාප නිසයි කියලා එදාට හර. එදාට වස්තු දැක්කට ප්‍රශ්නයක් නැහැ. දැකීම හරහම පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා පේනවනේ. හේතුඵල ධර්මිකින් මේක ආවේ. දැන් නැති කෙනා මනාවේ පහල කරන රූපෙට බැන බැන ඉන්නවා. ඒ දැන් දන්නවා රූපේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ තෝ තුල ප්‍රශ්නේ තියෙන්නේ තෝ ඊමනාවේ ඇති කරගත්තේ ඒක දැකපං අස්පනාවෙට දැකපං කියලා බලනකොට බුදුහාමුදුර තමයි පේන්නේ ධර්මයේ තමයි පේන්නේ ඒ නිසා ඒ බලන දේ ගුණාත්ම වශයෙන් ඇතුළට යන්න යන්න ධර්ම પરම්පරාව පරිණාමයටපත් වෙනවා. මේ ජීවනාංශයේ මේ කිව්ව විදිහට මේ ඒවට කියන්නේ යා ඒ මේ කතෘ කියන්නේ කාටුන් කියලා. ඇහි මූණෙත් දතුයි ඇහිුයි එක පැත්තක සටහන් වෙනවලු කාටුන් තවතනක සටහන් වෙනවලු ඒක අපේ තියෙනවලු හැම කෙනාගේම මේ යම් යම් දේවල් වෙන්කොට හඳුනා ගැනීම සටහන් තබන ගැතිය ෆොටෝ තියෙනවා වීඩියෝ ක්ලිප්ස් තියෙනවා මගේ කම්පියුටරෙත් තියෙනවා භාවනා නෙවෙයි ඇස් පේන්න තියෙනවා. රිටර්න් දාවෙකට ඕක වැඩි වෙනවා දැන්. ඒ මේක මේක මේ ආයතනේ දුවන්නේ බෑ පිටින් දහින්නේ නැහැ. ඉන්නති උන්ට ඇතුලේ තියෙන ලයිබ්‍රරි ෂොට්ස් දාලා ඉතින් මැගසින් එක දුවනවා. කොහොම හරි ගෙනියන. ඒකෝර අපි දන්නේ මේක පුරවන්න ඕනේ මොන හරි එකකින්. පුරවන්නේ මොකද්ද? පිටින් ඇතුලට එන ඒවල් දේවල් නෙවෙයි දැන් තියෙන්නේ. ඒව තිබුණ අවුරුදු 40 යනකම් අපේ. 40න් පස්සේ වමාරා කෑමක් සිද්ධ වෙනවා. 50 පෙන්නට පස්සේ ගන්නම දෙයක් නැහැ. ඌ ඉන්නේ කොහමඩක්වත් අර කක්කායමයි. අර කඳපණුවයි ඉන්නේ. ඒකම කකා කකා ඒක තුළම නිවන හොයනවා. පිස්සුද වලිගය අපාගත නිවන් තියෙනවනේ. ඌ එකෙන් පිට යන යන්න බෑ දැන් වයසට ගිහිල්ලා දැන් ඉතින් වම තියෙනකොට දකුණේ යන්නේ බොම්බේ දකින්නකොට කල්කටා පේන්නේ ඉතින් මොන කරන්නේ ඊට පස්සේ කියනවා අනේ බලන්නකෝ මට යමක් කමක් තේරෙනකොට කෙල වෙලානේ කියලා තේරෙන්නේ ඉස්සලා කිව්වොත් මේ භාවනා කරන්න ගිහිල්ලා පොඩි උන් කියන්න බෑනේ ඔයගලගේ දරුවන්ට භාවනා කරන්න කියලා මොනවද කියන්නේ කියලා මොකටේ ඕගොල්ලෝ මේ පාරද්දගෙන භාවනා කරනකොට අපිට වැරදිලා නෑ සාව. අපි සම ජොලියේ ඉන්නේ අපිට අපේ ජීවිතේ ගෙනියන්න දෙන්නේ දෙන්න පැංගිලි ගන්න කියන. ඉතින් ඌ 50 පෙන්නට පස්සේ යනවා CA. භාවනා මධ්‍යස්ථානයක් කියම ළඟ දස්තර නැති කියලා. ඒකට ඌ හොඳටම කියලා. ඉතින් හිතන්නේ බුදුරජාණන් වහන්සේ 35 දී අවබෝධ කළා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අවුරුදු 32 දී විනාශ වුණා. හිටියානම් 50 වෙනකම්. කිස් දෙකේදී විනාශ නොවි 50 වෙනකන් හිටියානම් කොච්චර ගැඹුරු ධර්මයක් එන්න තිබ්බයි. මේ කතෝලික අය අදහන 32 මේ පරිලෝකයයි කියලා. බෞද්ධයා කියනවා ඊට පස්සේ ජීවත් වෙලා කාශ්මීරට ඇවිල්ලා 82ක් වෙනකන් ඉඳලා ඒ රටේ හිටපු මේ ලාමාවරයෙක් වශයෙන් අභාවයටපත් වෙලා තාම මිනිය වල්ලපු තැන තියෙනවා කියලා. ඒ උත්තාන කතා මොනවත් ඇත්තේ නැහැ. බුරුව එතන කෙරුවේ මිනිය උසගෙන ගියා මේ අර මොනවද? පත් වෙන්න දෙයක් තියලා එතන දෙපැත්තේ උපදිනවා කකුල් දෙක කඩලා තියෙනවා මිනිහ බාණ්ඩ ඉස්සරලා. මෙයාට මොනවද දීලා තියෙනවා මේ විනාකිරි වගේ જાතිය. ඊට පස්සේ ඒ වෙලාවේ මැරලා තියෙනවා. මැරුණා මොකද වෙලා තියෙන්නේ සීමුච්චා වෙලා. පැය 6ක් ඇතුළත බාලා තියෙනවා. බාලිවල ගල්ගේ තිබ්බට පස්සේ මෑන් මිසින්. කට්ටිය ගියා දෙවිය වුණයි කියලා. ගිහිල්ලා වල පැනලා විල්ලා මේ බටහිරට ගිහිල්ලා ඊට පස්සේ නැව මේ කණ්ඩායමක ඉතින් අපේ බෞද්ධයෝ කියන කතා ඇහුවා. කොහොම හරි අවුරුදු 82ක් ජීවත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අවුරුදු 30 40 වෙනකන් එකතු වෙන තොරතුරු තමයි ඊට පස්සේ වම ආරන්නේ. අවු නැහැ. එවැනි මේ දේවල් දකින්නකොට ඒක මේ බකල දාන්නේ නැත්නම් ග්‍රහණය කරන දාන්නේ කොයි විදිහද? මනෝපුබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුකමන් වේති ඡායාව අනපයින් පළවෙනි ධම්මපද ගාථාව. මේ ඔක්කොම මනෝමයයි. මනෝ පුබ්බංගමයි, මනෝ සෙට්ටයි. ඉතින් ඒ නිසා පිරිසුදු මනසින් බලන්න මේ මනස කොච්චර කෙරුවක්වත් මට සුභසිද්ධි ජනක දේවල් විතරක් නෙවෙයි තියාගෙන ගොඩාක් තියාගෙන ඉන්නේ මට අහිමි කරන දේවල්. ඉතින් ඒකටම අපි මනස කියනවනම් ඊටදී අමනකමක් තියෙනවා. මේ Tamanට වද දෙන දේවල් ආයුධයි වසයි විසයි එකතු කරගෙන ඉන්න මේ ගබඩාවට මම කියනවනම් මම මුර්ගීක් නේ. නිසා පසන්න මනසකින් බලන්න පැහැදිලිම බලන්න මේකේ එකතු කරලා තියෙනවනම් ඔක්කොම වස විෂ ආයුධ තමයි තියෙන්නේ. ඒක එළියට එනකොට අපි නැටුවට මේ බඩු ගබඩා ඇතුලේ නෙදී. ඒකනේ මම කියන්නේ. ඒක පුදුමද කියනවා මනෝපුබ්බංගම ධම්ම මනෝසෙට්ටා මනෝමයා කියලා ඒ එන අර අර විද්‍යාඥයා කතා කරපෙන්නාගෙන් අහන ඔයාට නැද්ද මටත් තියෙනවා මං හිතුවලුවේ ප්‍රශ්න මගෙන් ආයි කියලා මටත් දැන් අවුරුදු 90 කිට්ටු එකගෙන එනවා මම ඒක දන්නවලු එනකොට මේ මනෝ විකාරයක් කියලා එතකොට බලනකොට මේ දරුවෝ කියන්නේ මොකද? ඒත් මනෝ විකාරයක් නෙවෙයි. බුදුලිය කියන්නේ මොකද? ඒත් මනෝ විකාරයක්. මරණ වෙලාවේ බලනකොට අනිත් පැත්ත මරණේ ඉඳලා මේ පැත්ත හැරිලා බලන්න බලන්න. එහාට ගිහිල්ලා මේක දිහා හැරිලා බලන්න මොනවද කරලා තියෙන්නේ කියලා. නටපු තොවිලකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. ඒක නිසා මරණේ පැත්තේ ඉඳලා ජීවිතේ බැලුවොත් ආයි කවදාකවත් මේකට එන එකක් නැහැ කියලා කියනවා. ජීවිතේ පැත්තේ ඉඳලා මරණේ දිහා බලනකොට වෙන්න තියෙන භයානකම දේ. මේ මිනිස්සයා බය ජීවත් වෙන්නේ මරණයට. එහෙම නෙවෙයි මරණයට පස්සේ බින්දේ ඉඳලා මේක දිහා බලන්න අපි මේ නටන නාටකම් කුමන නැටුම් කෙලි කවට සිනාදා මේ ඔක්කොම විහිළුවක් වඩටපත් වෙනවා හරියට මේ මනසට පහලින් අර ෆොටෝ එක වගේ මේ අපි මේ ඇත්තයි කියන දේත් එච්චර තමයි හැබැයි අතරින් තමයි කඩන්න පුළුවන් ඒක කඩාගෙන ඒක ලොක් කරනකොට පේනවා මේ අපි රණ්ඩු සරුවල් කරන්නේ ගහ බැන ගන්නේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන්නේ ඔය වගේම මනෝ විකාරයකට කවදාද හීනේ නැගිට දවසේ තේිනවා මේ ළමා සෙල්ලමක් ඉතින් බුදු කෙනෙක් නොහිටියා නම් අපිට ළමා සෙල්ලමක් නෙවෙයි ඒක ඇත්ත වෙනවනේ. ආර්යනාංශය දැක්කනම් සත්පුරුෂය දැක්කනම් මේක විකාරයක්. ආර්යනාංශය දැක්කේ නැත්නම් සත්පුරුෂය දැක්කනම් මේක තමයි දේශපාලනේ මේකටම මැරිලා කරවිල උපම්පනෝගේ කරවිලම කකා ජීවත් වෙනවා. කරවිල එකක් මේ මේ මේ පණුවර කරවිල තිත්ත නැහැ කියනවනේ. උට හර රසයිලු එක. අපිට තමයි ඒක තිත්ත තියෙන්නේ. බුදු කෙනෙක් පහළ නොවුණා නම් අපිට ලේච්චයි තමයි. දණ්ඩ බ්ලේච් නැහැ කියන්නේ අඩු ගන්න අපිට සහන් එලියක් තියෙනවා. අපිට පෙන්නපු මහා කාරුණිකයන් වහන්සේ නම ජීවත් වෙනවා පුළුවන් තරම් ඒකට ජීවත් වෙන්න හදනකොට මේ විකාර කරන මිනිස්සු තමයි අපිට බුදුහාමුදුරට වැඩිය බණ උගන්වන්නේ. ඒ ටික නැතුව කොහොමඩක්වත් නිවන් දකින්න බෑ මේ මේ මේ බજારයක නැතුව මේ ගණය නැතුව මේ කුලය නැතුව කොහොමඩක්වත් කරන්න බෑ. හැබැයි ඒවා උඩ උඩ තියන්න යන්න එපා. දෙයිය උඩ තියන්න යන්නත් එපා. මගේ සතිය මගේ මනුස්සකම විතර වටන එකක් නෑ කියලා අනේකයි කියන්නේ. අතරක් නෝනස මේ මේ කාම සංඥාව ගැන මේ ඔයගේ කලින් බණදී මේ අහුවා ඒක තමයි මේ ප්‍රශ්න තිබුණා මේ ඒ කියන්නේ මේ අරමුණු නැතුව අවදියටම අවදි වෙලා ඉන්නකොට මේ අවදිය ටිකක් අර දින්ගතියක් වගේ මේ නින්දට වගේ යනකොට මේක එනවා දැන් එක එක රූප කියන්නේ හරියටම කියන්නේ සබන් බෝල එක රූපයක් ඇඳිලා තියෙන රූප වගේ තමයි එක එක විදිහට ඒක එන්නේ. ඒ වෙලාවට ඒක දන්නවා වුණාට ඊට පස්සේ මේ මොකද්ද කියලා හරියට මතක නෑ. ඒක මොකද්ද කියලා දැනගෙන ඉතින් බන ඇහුවම් පස්සේ පස්සේ පරියන්කේදී මේ මම මෙහෙන්ද සක්මන් කරලා යනකොට මේ වේලාව නැතිවත් කියලා. ඊට පස්සේ ඒක වේලාවෙක එකපාරම දැක්ක එක මෙහෙම පේනවා. ඊට පස්සේ ඒ වෙලාවේදී ආවේ මේ අර වගේ මේ ගැහන රූපේ ඇවිල්ලා ඊට පස්සේ මේ ගැහණු කෙනා දත් ටික පෙන්වන විදිහට අර ඉල වගේ මුහුණත් එක්ක ඒක මෙයා කරලා එක විදිහට ගෙමුවා. එතකොට ස්වාමීන් වහන්සේගේ දේශනා අහපු එක මතුණා. ඇවිල්ලා හරි. ඒකත් එක්ක සම්පූර්ණ මේක සම්පූර්ණ දිනෙලා ගියා. දිනෙලා සම්පූර්ණම ආලෝකෙක බවට එහෙම්පත් වෙලා ඒ ඒ කතාව එතනින් නතරුණා. ඒ කියන්නේ ඉතින් ඥානය අනිවාර්යයෙන් මේකට ගොඩාක්ම වටිනවා කියන එක තමයි මට තේරෙන්නේ. ඒ වෙලාවටම එන්න ඕනේ. ඒ වෙලාවටම නොවුනා නම් ආවේ නැත්තම් ඉඳි කොච්චර මොලේ තිබුණත් මතක්ුනේ නැත්තම් වෙලාවට වැඩක් වෙන්නේ. ඒ නිසා ඒක ඔක්කොම මේ පටිච්ච සමුප්පන්නයි කියන ඒ වෙලාවට උපදින්න ඕනේ. කොහොමද ඒකට කියන්නේ? ඒ අවස්ථාව. එහෙම නැත්නම් ඒක තියෙන ප්‍රයෝගීතාවය. ඒ වෙලාවට ඒක මතුවෙන එක කොච්චර බනහර තිබ්බත් ඒ වෙලාවට ඒ කාරණා මතුවෙන එක natural selection එකක්. ඒක එයාගේ තීර්ණාත්මක දෙය. ඒක වෙයි නොවේ කියන බේක හැම වෙලාවෙම ඉලෙක්ට්‍රික්. උනොත් හොඳයි. උනොත් ලොකු වෙනසක් වෙන නොඋනොත් සුත්තමේ තියෙනවා තමයි ගබඩායි ලතුරු ඇරලා බඩු හොයනකොට සිද්ධිය වෙලා ඉවර වෙලා ගිහිල්ලා ඉවරයි. ඒ වගේම අද එක මතක ගන්නත් මේ ඉදා මනක කිව්වා මේ මම දේශනාවක කියන භාවනා කරද්දී කවුරුරි කැස්සොත් මෙසා කැස්සොත් මේ කතිය ගන්නවා කියන එක සම්මත සදාහන් කරන්නේ ඉතින් මේ පහුද පරියන්කදී මේ කුසිය පැත්තේ කවුරු කතා කරගෙන ඉන්නවා. ඈතින් එනකොට ඒ සද්ද සාමාන්‍ය පරිසරයේ සද්දයක් වගේ ලොකු ගානක් නෑ. ඊට පස්සේ දැන් මේක පරිසරයේ සද්දයක් වගේ නේ කියලා විචිලක් කරලා හෙන්නේ. ඊට පස්සේ ළඟට ළඟ ළඟට එනකොට ආය අකමැත්ත පහළ වෙලා ඊට පස්සේ ඒකට වෙන හේතුවක් කියන්නේ ඒකද මේක සද්දයක් නේ කියලා ආයතන ඒ කියන්නේ හේතුඵලයක් විදිහට දැකීමක් ආවා. ඊට පස්සේ ඊට පස්සේ ඒක මම හිතේ ආය ළඟට ඇවිල්ලා ගොඩාක් කතා කරා. ගොඩාක් කතා එකතු වෙලා මේක ලොකු සද්දයක් ආවා. ඊට පස්සේ ඒ සද්ද දැන් ඒ වෙලාවට කෙලින්ම අවදියට ගියා. අවදියට ගිහිල්ලා ඒ සද්දේ කියන්නේ ගණන් ගන්න නැති ස්වභාවයකට ඒකපත් වෙනවා කියන්නේ ඊට පස්සේ ඇතුණා මේ දැන් මනස කියන්නේ එක විදිහේ කියන්නේ එයා ට්‍රීට්මන්ට් එක දෙන්නේ එකපාරටම සම්පූර්ණම වැඩේ කරන්නේ අපි උත්තර දෙනවා ඒක කෑවේ නැත්නම් තව එකක් දෙනවා ඒක කෑවේ නැත්නම් තව එකක් දෙනවා එහෙම තමයි දෙන්නේ දැන් ඒකත් දැන් අන්තිමට දුන්නේ එකත් ඒ වගේ එකක් වෙන්න තියෙන හිතනකොට සම්පූර්ණම එතනත් ඒක නැහැ නිවිලා ගිහින් දැන් බාර ගන්න එක තමයි ප්‍රශ්නේ මාත් මේ මනසේ තියෙන අපිට කවදා සද්දයක් ඇති දැනටි අපි කුප්පන්න පුළුවන් <coughs> කිපෙනවාමයි අරමුණක තියෙන රූපණ ගතිය ඒක කොහොමද බාර ගන්න කියන එක මගේ ශිෂ්ටාචාරකම් මගේ හැදියාව මම මගේ ශිෂ්ටාචාර කරන බොහොම ශීක්‍ර වෙනස් වෙන එකක් එතන තියෙනවා. පටන් ගන්නකොට පොඩි අවධියක් දාලා බලනවා. එන්න එන්න එන්න අපි මනස වඩ වඩා බරපතල ධර්ම වලට දාලා බලනවා. සමහර වෙලාවට අපි පරදිනවා. සමහරට අරමුණු පරදිනවා. ඉතින් මේ කටයුත්ත ආර්ය පරිශ්‍රණයක් කියලා බුදුහාමුදුරු කියන්නේ. ඒක කරලම බලන්න ඕනේ. ඒ වෙලාවට කල්ැතු ආවුදලා ඇති කරගෙන ඉන්න බෑ. වෙලාවට ඩක්කල වෙලාවට ආවුද යතේ තිය කොපුවට ගත්තේ දාපු නැති කපපු කඩු කැපෙන කඩු අතට එන්න ඕනේ වෙලාව. එන්න වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. අපි දන්න දැනුම එතෙන්ට එන්න පුළුවන් නොවෙන්න පුළුවන්. නිසා එහෙම නැති දැනුමක් කියලා කියන්නේ දැනුමට කඹරනවා. මොකද හරියට මේ වෙලාවට අදාළ කාරණාවේ අවුත් බුදුහාමුදුරු පහළනවා. ධර්මයේ පහළ වුණා වගේ ඒක අහම්බයක් ඉතින් ලක්ෂ වාරයක් උත්සාහ කරනකොට හරියන මේ සමායෝජන එනවා ඒ වෙලාව අපිට ලොකු සතුටක් ඇති වෙනවා අනික වෙලාවට නෑ නිසා අපි ලොකු සාන්තිනකොට කිව්වා යුද්ධෙදි කඩු ගන්න බෑ කඩුව ගාලා අතේ තියෙන්න ඕනේ වෙලා සුදු වෙනා යන්නේ කියන එක තමයි මට දැන් අවුරුදු දැන් බුද්ධ ධර්ම කියන මං අහලම නැති කාලේ මම මේ ගැන පොඩ්ඩක් විචාන් හොයන කාලේ මේ රටේ ඉද්දී මේ සංසයමත් පෙර පෙරන් දැන් සංසය යෝග වගේ සමාහදල පාප මේ මම දන්නේ නැහැ ඒක සංසය කියලා මේ කුස්ම හිර කරගෙන මේ ඉඳලා තියෙනවා. එතකොට එකපාරම කලවරේ තමයි ඒක කරන්නේ සම්පූර්ණ කාමරය ආලෝකමත් වෙලා මේ එතකොට සියුම් ඒ ආලෝක චිත් වලට ඒ වෙනකම් බලන් හිටියාම පස්සේ කාලයක් තිබුණා දැන් දැන් දැනට උනත් දැන් අභ්‍යවකාශයේ මේ මොනිම රූපයක් මාය අතර ඒ සිත් තමයි තියෙන්නේ. ඒ ඒ ඒ වුණාට ඒක සාමාන්‍යයෙන් අගේ කිරීමක් තිබෙන්නේ. මොකද්ද කියන එක දැනගෙන හිටියේ. ඒකේ වැඩක් ගන්න දන්නේ නැහැ. ඒක වැඩ ගාලේ කරදරයක් ඒක. එතකොට මේ පස්සේ මේ වෙන මේ මොකද්ද මේ වෙන මොකක් කරේ ඒක විකාර හැටෙන්ද කියලා පස්සේ සායන් මහන්සිය දැන් ඒ සමහතෙන් කියනවා නෙමෙයි. කෙලස් නැති ස්ටෑන්ඩඩ් කියලා මේක බලාගෙන ඉන්නේ. ඒ දේශනාව රැහුවම පස්සේ එකපාරම ධර්මනේදී එකපාරම එකමතු වුණා. මේ ඊට පස්සේ ඒකට දාපු ගමන් සක්මන නිකන් නිරායසින් සක්මන සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ හැබැයි පස්සේ පස්සේ හිතුණා මේක මේක දන්නේ අරක කියන්නේ මේක වෙන්නදී අරක කියලා ඒ ඒක ආවා. ඊට පස්සේ ඒක සිතිවිල්ලක්ම කියලා මේ කියන්නේ ඊළඟ පරියන්කේ වෙනකම්ම ඒක තිබ්බා. දැන් අරක බලාගෙන ඒක බලාගෙන ඒක බලාගෙන ඉන්නවා. දැන් කොයි කියන්නේ පැය ගානක් ඒ ඒ ටික තමයි බලාගෙන ඉන්නේ. ඊළඟ පරයන්ති වාඩි වෙලා කරනකොට මතක් වුණා මේ භාවනාව දැන් මෙතනත් මම බලන්නේ ඉන්නවනේ. ඒක ඒක ඉවෙන සිද්ධ වෙන්න ඕනේ කියලා දේශනාවට කියපු එක ආයම ආයමතු වුණා. ඊට පස්සේ ඊට පස්සේ මේ ලස්සනට මේක වුණා. සද්දට යනවා ඊට පස්සේ අරකට යනවා ඊට පස්සේ කියන්නේ එක තැනක නෙමෙයි. ඒක ලස්සනට සිද්ධ වෙනවා මේ ඒක හරියට සම්මා කියන්නේ. ඔළුවේ ඉඳලා මධ්‍යගත වෙච්ච එක ඔළුවේ තිබි ඒ දතිය ඒ මධ්‍යගත වෙච්ච දතිය ඔළුවේ තිබිලා එකපාරම පහළට ගත්තා. ඒකට ලොකු බා සම්පූර්ණ බර ඇතිලා ගියා වගේ දැන්. ඊට පස්සේ ඒ වෙලාවෙ ඉඳලා ඒ කුලි තවන්නේ. ඊට පස්සේ භාවනාව කියලා මොනම තරංග දෙයක් නෑ කියන්නේ ඒක සිද්ධ වෙන දෙයක් විදිහට ඒකත් නෑ ඒකයි හරි ලස්සනයි. ඔය තව තවත් ප්‍රත්‍යක්ෂණය වෙන්න ඕනේ, සහතික වෙන්න ඕනේ, උරගා බැලෙන්න ඕනේ. ඒකත් කරන්න ඕනේ ඒක වෙනවා. මේ දැනුමෙන් මේ ලෝකෙ දිහා බලන ඉන්නකොට අපි ගත්ත හරි දේ නිතරම නැවත නැවත ඒකට කියන්නේ පන්නරේ හිටිනවා. ගැල්වනයිස් වෙනවා. රේන්ෆෝස් වෙන්න පටන් අර ගන්නවා බුද්ධ ශාසනයේ තියෙන කාලේ. බුද්ධ ශාසනය නැති කාලේ කරන්න දෙයක් නෑ. ඉතින් අපිට මොකෙන්වත් මේක ඇත්තද නැත්තද කියලා පරීක්ෂා කරන්න බෑ. ඒ නිසා අනික් කාටත් වැඩේ යනවා. නමුත් ඒක සාහතික වෙන්නේ නෑ. යෝජනා වුණාට ස්ථිර වෙන්නේ නෑ. දැන් බුද්ධ ශාසනයක් තියෙනකොට සමහර විටක සුතමේ ස්ථිර වීමක් වෙනවා. චින්තාමේ ස්ථිර වීමක් වෙනවා. ප්‍රත්‍යක්ෂේ ස්ථිර වීමක් වෙනවා. ඒක කොතෙන්දි වෙයිද කාට වෙයිද කියලා කියන්න බෑ. ඒක ඒ තරම්ම ඉලෙක්ට්‍රික්. අපිට තියෙන එකට සුදුසු පහසුකම් ටික දීලා ආසන්න කාරණා ටික දීලා අපි අනුග්‍රහ කරලා බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. කොයි වෙලාවකට එතකොට නිකන් සබම්බු බුලක් පුපුරලා ගියා වගේ දේ තුනක් පෑවුවා වගේ වැස්සක් වැස්සා වගේ අවුවක් පෑයියා වගේ මේ දේවල් වෙන එක තමයි ඒකේ තියෙන අරුමේ. ඒක ඒකවත් අපිට අපේ කියා ගන්න බෑ. ඒක අපේ ටෝච් එක ගහලා එක එක දේවල් බැලුවට ගන්න මාස්සේ ටෝච් එකට තමන්ම අවදි වෙන එක ඒ ටෝච් එකට ටෝච් එක දැනෙන එක කවදාවත් අපිට හිතා ගන්න බෑනේ. ඒක ඒක හරිම අහම්බුම තමයි ඒක. පිට ඉඳලා ඇතුළට යන්න ඕනේ ඇතුළේ ඉඳලා පිටට යන්න ඕනේ අජත්තං වා කායේ කායන් පසවිති බහිද්ධාවා කායේ කායන් පසවිති අජත්ත බහිද්ධාවා කායේ කායන් පසවිති කියලා ලැබෙන දැනුම හැම වෙලාවෙම පිටින් ඉඳලා ඇතුළ බලන්න ඕනේ ඇතුළේ පිට බලන්න ඕනේ මේ දෙක <coughs> දෙක අතරමැද වැඩ කරන හැටි බලනකොට තමයි ඔය අෂ්ටෝක ධර්මේ කම්පා නොවෙන මමෙක් නැති දැනුම් සම්භාරයකට යන්නේ ඉතින් ඕකට බුද්ධ ආගම කියලා කියන්නම මේකට බුද්ධ ආගම කියන්නම ධර්මයේ කියලා න කියන්නේ මොනින්කට අපිට ඒක නැති වෙලා තියෙන සම්මාන්ත මේ රුචිකත්වය කියන එක කවදා හරි මතුවෙච්ච දවසක කියලා තමයි. ඒ වුණාට ඒ රුචිකත්වය කොච්චර තදට මතුනොත් නැති කරන්න පුළුවන්. බය වෙන්න ඕනේ නැහැ. සත්‍යතික ඕනට වැඩි අපි හොලිවුඩ් ගිල්ල නටලා නැත්තම් කැසිනෝ ගහන මිනිහෙක් උනත් ධර්මයේ දුන්නාට පස්සේ ඕන වෙලාවක ඇදෙන්න පුළුවන්. ඒ නිසා ඒ පව්වල එච්චර බය වෙන්න දෙයක් නැහැ. ඔය දඟුලි මහල්ටත් එච්චර බය වෙන්න ඕනේ නැහැ. ඉතින් අර පිටිපස්සෙන් යන්න ඕනේ. ඉස්සරහින් ගියොත් ඌ ගහනවා. ඒකයි ප්‍රශ්නේ. බුදුරජාණන් දෙ පිටිපස්සෙන් ගිහිල්ලා ඇල්ලුවේ. ඉස්සරහ ගියා ඌ ගැව්වන බුදුහාමුදුරුවෝත් පව් සිද්ධ වෙනවා. ඇයි අරයා කාට පව් සිද්ධ කරනවා? අපි ඉතින් යන්න නරකයි කවුරක්වත් පව් කරන තැනට. අපි පිටිපස්සෙන් ගිහලා මේට මිනිහට පව් කරගන්න බැරි වෙන්න පුඩියක් දාන්න ඕනේ. පැටෙන්නම ගහන්න ඕනේ. අන්තිමේ මේ දේවාදියාගම වල ධර්ම සාකච්ඡා කරපු එක සම්මාන කරනවා. දැන් කියන්න තියෙනවා මේ ඒ ආගම් වල ඉන්න මිනිස්සු උනත් ඒක 100ට 100ක්ම ඒකේ තියෙන්නේ මොකද්ද කියන එක හොයන්න ගියොත් එතනින් නතර වෙන්නේ නැහැ. කියන්නේ මට උනේ ඒක මේ එතකොට අන්තිමටම ඒකෙන් 100ට 100ම කරොත් අන්තිමට ඉතුරු වෙන සම්මතනේ සූෆි මෙඩිටේෂන් වල තියෙන පනා කියලා ඒ නිර්වාණයට සමාන නමක් වගේ තමයි යාලා ඒක පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ දේවත්වයේ සමග සම්පූර්ණම ඒක අවබෝධ වෙනවා. එතකොට ඒක දෙවියන් කියන එක පුද්ගල ස්වභාවයකින් බලන් ඉන්නකොට කවදාවත් ඒ දේවත්වයට දෙවියන්ට සාපේක්ෂව මමත්වයක් අනිවාර්යයෙන්ම සිවුම්ම හරි තියෙනවනේ. කවදාවත් ඕක කරන්න බෑ. එතන වෙන්නේ නැහැ. දෙවියන්ට කෙනෙක් වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. මොකද දෙවියන්ට සාපේක්ෂව මම අනිවාර්යයෙන්ම මම මම හීනමානේ දෙයියෝ අදිමානේ. හැම වෙලාවෙම දෙයියෝ උඩ තියාගෙන ඒ නිසා මම දෙවි වෙනවා කියන එක ශාපයක්. කවදාවත් වෙන්නේ නැහැ. කරන්නත් බෑ දෙන්නෙත් නැහැ. නම මෙතන දාපු ගමන් තමයි මෙහෙට ඒක ඒකට මම අනාත්ම වෙනකොට දෙයියොත් අනාත්ම වෙනවා. ඒතකොට ධර්මතාවයක් කරනවා. දෙවියෝ කියලා කියන්නේ ධර්මතාවය සත්‍යයක්. සත්‍යයට මට සම්බන්ධ වෙන්න පුළුවන්. පුද්ගලයට සම්බන්ධ වෙන්න බෑ. ඒ නිසා දේවවාදී ආගම කවදාකවත් දෙවියෝ ප්‍රශ්න කරනකොට ආත්මය ගැන කතා කරනකොට ඉඩ දෙන්නේ නෑ. එයා කෙනෙක්ගේ කියන දේ කරපන්. හැබැයි කරන හැම වෙලාවෙම දෙයියන්ට යටත් වෙන්න ඕන. දිව්‍යන්ට ඒ කියන්නේ creator and creature කියන මට්ටම ඇති වෙනවා. මෙයා මවන්න මම මැව් මැවිච්ච දෙය කියන හීනමානිත දේශපාලනත් ඒක තමයි අපි දෙන්නේ. බැංකුවත් අපිට ඒක තමයි දෙන්නේ. ප්‍රවෘත්ති පත්‍ර පාත්‍යත් ඒක තමයි අපිට දෙන්නේ. අපි බොහොම සාදරව යටහත් පහත්කම් බාර අරගෙන උණ්ඩ බදු ගෙවාගෙන ජීවත් වෙන බුදුහාමුදුරේ කැලේට බලයන් යකෝ මොකකටවත් පහින්දින්න ඕනේ නැහැ. කැලේට නිකන් හිටපන්. ඒකට කැමති නැහැ කාමභෝගියා කැලේට කැමති නැහැ. කාමභෝගියා කැමති ගණයා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳිලා අනාගත ජීවත් වෙන කියන්නේ හීනමානීටම ඉල්ලන්නේ. හාමුදුරු කාටත් ඇවිල්ලා කකුල් දෙක අරලා ඔළුවේ නළලේ අත ගා ගන්නවා සුද්ධයක් සුද්ධි වෙයි කියලා හාමුදුරු කකුල අත ගාලා නළලේ අත ගන්නවා. සුද්ධ වෙයි කියලා. විකාර කරනවා. ඉතින් හාමුදුරු කන. කෑවට පස්සේ විනාශයි. ගමම කෑවා. කයින් ගහන්න ඕන නල්ල පැලෙන්න ගහන්න ඕන කියලා තෝගේ වැඩක් බලා ගන්න. මාගේ අත ගාලා ඇවිල්ලා අත ගන්න වෙන තැනක් දෙන්න අත ගන්න කකුල අත ගන්න. නැත ගාවට හරියන්නේ වෙන තැනක් තියෙන පුළුවන් නම් ඒක අතගාපන් මේ ආම්දුරු ආම්දුරු ඇත්තට ආම්දුරට අඳන්නේ මිනිස්සු ඇඳුවට ආම්දුරු කණේක ඒක ආම්දුරන්ගේ වැඩේ අපිට බුදුරජාන්සේම කිසිම තැනක් තියෙන්නේ නැහැ කිසිම තැනක මේ ශ්‍රේෂ්ඨත්වයක් ඇති කරගන්න දෙයක් නැහැ අපිට ප්‍රතිපත්තිය පුරන තාක්කල් විතරයි ඒ නිසා ඒ ඒ යුගයේ අද මුදටම ප්‍රසිද්ධයි සෑම ආගමකම කනගාටුවට වෙලා තියෙන ඒ ආගම් වල තියෙන දුර්ලකම් සේරම බුද්ධ ධර්මෙත් තියෙනවා අනික ඔය ආගම් වල තියෙන බුදුදුරකම් තියෙනවා හැබැයි මං කියන දුලකන් තුලට ප්‍රශ්න නැහැ ඕන වෙලාවක කඩාගෙන යන්න පුළුවන්කම ඒ අභියෝගය අපිට දීලා තියෙනවා බුදුරජාණන්සේ ඒකමයි හැම වෙලාවෙම මේ යෝනිසුමනසිකාරයේ සෙල්ලක්කාර හිතවිල්ල එහෙම නැත්නම් රැඩිකල් වාදී හිතවිල්ල තියෙනවා නම් මිනිස්සු නම් හිතුවක්කාරයි කියලා බයිනවා. ගැලවෙම තියෙන එතන. හොඳයි අපි පැය භාගයක් විතර කරන් තියෙන නිසා අපි මෙතනින් ඒ විෘත්ත සාකච්ඡා නතර කරනවා. ittavata chati gata sajjana කිරීමෙන් අපේ සතිವಾರය සමාප්ත